අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 113 වෙනි අපේ වැඩමුළුවේ නිස්සාරණ වෙන පැත්තෙන් බannකොට 113 වෙනි වැඩමුළුවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහායි අපි අවස්ථාව ලබා ගන්න වෙන්නේ මේක බොහෝ විට අපි දේශනාවලිය අවධාන ධර්ම දේශනාව බාටපත් වෙනවා ඉතින් මේ ධර්ම දේශනාව සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 ආන භාග්‍යෝ සමාධි ඨිති භාග්‍යෝ සමාධි විශේෂ භාග්‍යෝ සමාධි නිබ්බේද භාග්‍යෝ සමාධි තීති ගරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ඉස්සරහින් තියාගත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච දැනට දසුත්තර සූත්‍රය නමින් නම් කරලා තියෙන සූත්‍ර පාඩයක් සූත්‍රයෙන් උද්දෘතයක්. මුලින්ම කියන්න ඕනේ මේ සූත්‍රය අපි පොත දිගට බලන්න අවශ්‍ය නම් දීඝනිකායේ අවසාන තුන්වෙනි කොටසේ නැත්නම් අවසාන සූත්‍රයේ වශයෙන් තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ අපි උපුටා ගන්න කොටස හතරේ කාරණා තියෙන පරිච්ඡේදයයි. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නම් කිරීම අනුව දැනගන්න අමාරු කාරණා හතර. හතර පැත්තේ බලනකොට යෝගාවචරයේකට දුප්පටි විජ්ජ විජිවිත දැක ගන්න අමාරු කාරණා හතරක් මේක මෙහිලා සාරිපුත්‍ර සංසේ සංග්‍රහ කරනවා. ඒකට දුප්පටි විජ්ජා විජ්ජෝ කියලා නැත්නම් විනිවිද දකින්න බැරි, හරහ දකින්න බැරි. එහෙම නැත්නම් ගැඹුරක් සංකීර්ණ භාවයක් මේකේ තියෙනවා. මොකද්ද? නම් වශයෙන් උද්දේශ වශයෙන් සඳහන් කරන සඳහන් කරනවා චත්තාරෝ සමාදායු. මේ හතරක් සමාධි තියෙනවා. ඒ අතර තියෙන පටලවිල්ල තමයි යෝගාවචරය මේ භාවනා ජීවිතේ පටලවෙන්නේ. ඒ පටලවිල්ල නිසා හරහ බලා ගන්න බැරි නිසා ඒ Tamanට යන්න ඕන තැනට යා ගන්න බැරි වෙනවා. එතන එක තැන කරකැවෙනවා නැත්තම් අනා ගන්නවා. පටලැවෙනවා. දුප්පටි විඥායි. ඉතින් ඒකේ අපි මේ ලැබිච්ච දවස් හතරේ ක්‍රමයේ මේ හාන භාගීය කොටස කියන්නේ පිරිහීමට ලක් වෙන සමාධිය ඊට පස්සේ තීති භාගීය සමාධිය එක තැනක ටැග් ගැහෙන ක්‍රමය මෙට්ටහි වෙන භාවනා ක්‍රමය තුන්වෙනි එක විශේෂ භාගීය සමාධි කියලා ඔක්කොම ASCII එක්කෙනෙ දෙන්නේ මේක කඩාගෙන පයින්නවා. ඒ අර සුවිශේෂ ඥාන නිසා නැත්නම් සුවිශේෂී සෙල්ලක්කාරකම් නිසා ඉඳ සම්ප්‍රදායන කූල සම්ප්‍රදාය කඩාගෙන පණින කෙනෙක් වැට කඩාගෙන පයින් ගවයෙක් වාගේ විශේෂ භාගීය සමාධි තියෙන කට්ටිය ඉදිරියට පයින්නවා ඊට පස්සේ අද අපිට තියෙන මේ නිබ්බේද භාගීය සමාධි කියලා මේක මොකක්ද අදහස් කරන්න කියලා දැනගන්නයි ඒ නිබ්බේද භාගීය සමාධි කොටස පොත්පත්වල හරිම විචිත්‍රයි ගොඩාක් විස්තර තියෙනවා ඉතින් ඒ සඳහා ප්‍රතිපදා කොටසුත් විවිධ පැත්තෙන් පෙන්නලා තියෙනවා. ඒකට මේ උත්තාන ගාමිනී විපස්සනා කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයා එතෙන් පටන් ඔසෝලා ඔසෝලා ඔසෝලා තබන විපස්සනාව කියලාත් කියනවා. ඒ වගේම අපර භාග විපස්සනා කියලාත් කියනවා. පූර්ව භාග විපස්සනා කියන්නේ අර හාන භාගීය, තීති භාගීය, විශේෂ භාගීය මට්ටම් කියනවා යෝගාචර සූදානම් කරනවා. එහෙන් කපලා මෙහෙන් ඇනලා මෙහෙන් හදලා මට්ටම් කරලා සූදානම් කරනවා මේ භාවනා කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද එහෙම නැත්නම් විපස්සනා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ සූදානම් කරපු දෙයින් එයාට බොහෝම පහසුයි මේ අපර භාගීය විපස්සනාවේදී මොකද සියල්ල කර දෙන්න පටන් ගන්නවා භාවනාවේදී සියල්ල සිද්ධ වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක මණිකක් මුණත මට්ටම් කරනවා වගේ ඒ විශේෂ භාගීය අවස්ථාවේදී යෝගාවචරගේ තියෙන තණ්හාවල් යෝගාචරිතන මාන්නක්කාරකම් යෝගාවචරගේ තියෙන මමේ කියා ගන්න ගති සීරම මකන. කෝවේ දාලා උණු කරනවා වගේ කරනවා. ෘජායි විශේෂ භාගයේ වෙලාදී යෝගාවචරයට හරියට අපහසුතාවට මුහුණ දෙන්න වෙනවා. හරියට වෙහෙසකටපත් වෙන්න වෙනවා. මෙතෙක් කෙනාපු පොදිය බිම තියන්න වෙනවා. අපේ තියෙන රුචි අසුකන් ටික, අපේ තියෙන ඇබ්බැහි, අපේ තියෙන මති මතාන්තර බමුණු මත ඒක හරි අමාරු. ඒක ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ. අනිත් එක ඒ විශේෂ භාගී අවස්ථාවේදී දෙන්නෙකුට එකට කරන්න දෙයක් නැහැ. මොකද අපි සංසාරේ ගොඩ ගහගෙන අවිල්ලා තියෙන්නේ විවිධ ආසාවල්. විවිධ පෞද්ගලික ලක්ෂණ කර්ම ශක්ති. ඒ නිසා අපි අතර ලොකු වෙනසක් වෙනස්කම් තියෙනවා. කම්මං සත්‍යේ විභජති යදිදං හීනම් පනීත හීන හීනම් පනීතතා කියලා බුදු දානසේ සඳහන් කරලා තියෙනවා. කර්මානුරූපව අපි එක්කනාට එක්කනා සම නැති වෙන විදිහට සමහර උසස් කළා හිටනවා සමහර පහත් කළා හිටනවා. මේ අපි එක්කනායි කර්ම. දැන් අපි එකම භාවනා මධ්‍යස්ථානට අවිල එකම වහලයට එකම මහලිය බත් කාලා එකම විහෙර භාවනා කරනකොට ඒ හාන භාගීය කොටසේදී තමන් දැන දැන තමන්ට හානි කර දේවල් ගොඩාක් අපි ළඟ මෙතෙන් එනකොට තියෙනවා. ඒ කොටින් කරන එක්කෙනෙක්වත් එහෙම නැතුව මෙතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා මේ හාන භාගීය කොටස් අහුවෙන්නේ එකක් දිගට කරනකොට විතරයි. මොන්නම හරි දෙයක් එක දිගට කරගෙන යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා යට නෙවෙයි ළඟ ඉන්න කට්ටියටත් තේරෙනවා. අපිට පැටලිලා තියෙන්නේ වැරදිලා තියෙන එකක් එක දිගට කරන්න බෑ. දැන් මේ එකක් කියනක ඕනනම් කාලසටහන කියලා කියයි. කාට හරි එක දිගට කාලසටහන කරගෙන යන්න පුළුවන් නම් බුදු කෙනෙක් ඕනේ කරන්නේ අපිට වෙලා තියෙන්නේ මේ ගත්ත කාලසටහන දෙකට කරගෙන යන්න බැරි තරම් කර්ම කර්ම ශක්ති කඹරන්න වෙලා තියෙනවා අපිට. අපිට ඕන දේ කරගෙන යන්න දෙන්නේ අපි 16ක් වෙලා හිටියත් ස්වාමි වෙලා හිටියත් අපිට ඕන වැඩසටහන කරගෙන යන්න දෙන්නේ අපි රටවැසියෙක් වෙලා හිටියත් රජුර වෙලා හිටියත් අපිට ඕන කාලසටහන අපිට කරන්න බෑ. අපි ලෙඩෙක් වෙලා හිටියත් දොස්තර වෙලා හිටියත් කාලසටහන අපිට කරන්න බෑ. අපි දරුවෝ වෙලා හිටියත් දෙමාපියෝ වෙලා හිටියත් කාලසටහන කරන්න දෙන්නේ නැහැ. ශිෂ්‍යෝ වෙලා හිටියත් ගුරුවරු වෙලා හිටියත් කාලතරණ කරන්න දෙන්නේ මායාවේ කාලසටහන තමයි යන්නේ. ඉතින් මේ සාමූහිකව ඉන්නකොට අපිට මේක තේරෙන්නේත් නැහැ. අපිට හිතනවා මේ දරුවෝ නිසා මේක කරගන්න බෑ. එහෙම නැත්නම් දෙමාපියෝ නිසා මේක කරගන්න බෑ. අනේ මිනිහා නිසා මේක කරගන්න බෑ. අනේ මගේ ගෑණි නිසා කරගන්න බෑ. අනේ මේ ඍතුගුණ නිසා කරගන්න බෑ. අනේ මගේ ආහාර නිසා කරගන්න බෑ. අනේ මගේ කර්ම නිසා කියලා නානාප්‍ර හේතු කරුණු දැක්වීම අතින් හැම පෘථජ්ජනයටම Nobel ප්‍රයිස් එක දෙන්න වටිනවා. ඒ තමයි පුතඥය කියන්නේ. නමුත් අපි පුතඥය කොහොම හරි ඇදලා අරගෙන කැලයකට අරගෙන අරණ්‍ය ගත කළා රොක්ක මුල ගත කළා දැන් අර පොඩ්ඩක් අයින් කළා දැන් එකක් කරන්නකෝ කිව්වහම යන්න දැන් අරවා අයින් කරලා ආවේකනේ. ඒසා කියන දරුවෝ ගැන කතා කරන්නත් එපා, යුතුයකම් ගැන කතා කරන්නත් එපා, ආගම ධර්ම යෝනෙත් නැහැ. මුඛාකාර එක දිගට කරපන් කියලා. ඕන්න එදාට පේනවා මම වැල්ගඩ විල්ලක ඇදලා කාන්තාරට ඇදලා දැම්මා වගේ අපිට මොනම විදියකින්වත් ආධ්‍යාත්මයක් පිටකොන්දක් පෞරුෂත්වයක් කිසිම දෙයක් කරගෙන යන්න පුළුවන් කමක් නැහැ කියන. ඒ නිසා බොහෝ දෙනෙක් කැමති නැහැ භාවනා මධ්‍යස්ථානට එන්න. ඒ භාවනා මධ්‍යස්ථානට ආපු පෙන්ෂන් ගිය මහාචාර්යවරියක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ මේ අවංකවම කියන්නේ මෙහි ආවට පස්සේ තමයි ඉස්කෝලෙන් ඇරුණට පස්සේ කාලසටහනට වැඩ කෙරුවේ කිව්වා. ඉස්කෝලේ ගිය කාලෙන් පස්සේ කාලසටහනකට වැඩ කරේ. අපි නැත්තම් කඹරනවා ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් බඩ වීත රකින්න ඔච්චරම කඹරන්න ඕනේද? එක මිනිහෙක් දවසකට කන්නේ මේ ඔලු ගෙඩිය තරම් බත් ගුලියක්. ඕකටද මේ නටන්නේ අපි? ඕකට ඔච්චරම නටන්න ඕනේද? නමුත් අපි කීයක් බදාගෙනද කියලා ඉතින් අපි බදාගෙන හරි කමන්නේ නැහැ. ගෙදරින් කොට කාපන් කොහම බෙදාගෙන කාපන් කො අනාගෙන කාපන් කො මෙහි ආවට පස්සේ පොඩ්ඩක් හිටපන්. කොච්චරක් කාරණා කාරණා අපිට මතුවෙනවද? අර ගෙනා ධාලාපු දරුවෝ ගැන හිතන හිතවිලි නෑ දෑයෝ ගැන වස්තු භෝග ගැන ඉතින් එන්න පටන් ගන්නවා. ඉතින් එක එකනා කියනවා ඔයාට තේරෙන්නේ නැහනේ. මට එන ප්‍රශ්න ඔයාට තේරෙන්නේ මගේ ප්‍රශ්නේ මගේම කියන්නේ. ඉතින් ආයේ ඒක කටඋල් කර කර කී කිය ඉන්න අනික් අයට ඔයාට තේරෙන්නේ අපේ ප්‍රශ්න බරපතලයි කියලා. ඒ තරම්ම කාමී. දාලා ඇවිල්ලා මේ. ඒ දාලා ආපු එකේ සංඥාවට අහු වෙනවා. ඉතින් බුදුරජාණන් කියන්නේ ඕක හැටිනව මුළු සංසාරෙම කෙරුවේ ඕක බෝ කරන එකනේ කාම ගුණ වඩන එකනේ. දැන් తాවකාලිකව ආවනේ බලපං. ඕක අයින් කරන්න එකයි තියෙන්නේ ඉරියව්වට හිත දාන්නයි කියලා. නැත්නම් ඉරියව්ව හිත දාපුවාම වැඩියම පේන දේ ගැන විතරක් කතා කරන්න කියලා. එතකොට මේ යෝගාවචරය මේක බුදුබණක් විදිහට තේරුම් ගත්තොත් මේක ප්‍රතිපදාවක් විදිහට තේරුම් ගත්තොත් මේක ශික්ෂාවක් විදිහට තේරුම් ගත්තොත් නිවන් දකින්න වෙච්චර මහ ලොකු වෙලාවක් යන්නේ මේක බාර ගත්තට නානා විදියට අපි මේකට කොනහන එක තමයි භාවනාවේදී කරන්නේ. કોઈ වෙලාවෙත් අපි බලනවා නම් ඔය මොන දද්ද හිතිලි වේදනාව ආවත් ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න බව දැනිය ගන්න පුළුවන්ද කියලා ඒ යෝගාවචරයට සමර්ථ ලකුණු ගන්න පුළුවන්. යෝගාවචර කියන්නේ එහෙම නෙවෙයිනේ. මට වාඩි වුණාට පස්සේ ආනපානෙ පේන්නේ නැහැ. මට වාඩි වුණාට පස්සේ ආස්වාසෙ පේන ප්‍රස්වාසෙ පේන්නේ නැහැ. මට ආනපානෙ මුල මැදක පේන්නේ නැහැ. නානා ප්‍රප්‍රස්. සක්මන් කරන්න ගියාම වෙන තේනවා කැරකෙනවා ඔළුව රිදෙනවා කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා. ඉතින් ඇහුවොත් මේ හරි ඒවා රිදෙනකොට මේ ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදින බව දන්නවද කියලා? ඒක අහනවටත් කැමති නෑ නිකන් මේ කොනහනවා වගේ. කමඨාන් සුද්ධ කරන කියලා තේරෙන්නේ නැහැ. ඒක කවදා හරි අපි හිතමු යාට තේරුම් ගත්තයි කියලා මේ හතර ඉරියව්වේ පවත්වන්න පුළුවන් ශරීරයක් සහ ඒ බව දැනගන්න පුළුවන් මේ මනුස්ස මොලයක් කියන්නේ පෙරකල පිනක්. එහෙම නැත්නම් ඒකට කියන්නේ අත්පටිලාභයක්. ආ ඒ නිසා මම කරන්න ඕනේ මේ ඉරියව්වේ ඉන්න එකයි. එච්චරම තමයි මේ කොච්චර කමඨාන් සුද්ධ කරත් ඔච්චරයි කියලා කලාතුරකින් කෙනෙකුට තේරෙනවා. තේරලිවල අපි හිතමු යා ඒ දක්ෂකම නිසා තමයි මේ ඉන්න ඉරියව්වේ ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගෙන ඉන්න වෙලාවක මේකට හිත ගියොත් මේක හරි ගියොත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ තේරෙවි මේ ඉඳගෙන ඉන්නකොට හැප්පෙන දන නෙවෙයි ඇවිදිනකොට ඔළුව කකුලේ හැප් පොළවේ හැප්පෙන්නේ ඇවිදිනකොට හැප්පෙන දන නෙවෙයි හිටගෙන ඉන්නකොට හැප්පෙන්නේ නිදාගෙන ඉන්නකොට හැප්පෙන්නේ කොහෙද කියලා හරියට මේකේ හිත තියාන හිටියොත් මේ කකුල පොළවේ හැප්පෙන එකයි ඉඳගෙන ඉන්නකොට මේ ආස්වාස් ප්‍රසවාසය හරි පිම්බීම හැකිලිම හරි ඉදිරිපත් වෙන එකයි බොහොම ස්වභාවික දෙයක්. උනේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. උනාට පස්සේ ආයෙත් අහනවා දැන් කොහොමද දන්නේ හිටගෙන ඉන්න බව. හිටගෙන ඉන්නේ මේ පොළොව බර වැටලා තියෙනවා මට තේරෙනවා. ආද ලස්සන කතා කරලා කිව්ව නැයි කෙනෙක් මම කකුල උපුරු ගහනවා. කකුල ලෙඩක් ඒ නිසා මම දන්නවා හිටගෙන ඉන්නවා කියලා. කකුල උපුරු ගහපු නැති කරලා තේරෙන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා කකුල බලන්න කියලා හැම කෙනාගේම. ඒලා ලුණු දාන්න ඕන. ආ එතකොට නම් සක්වන টොප් එකට තියෙනවා. හැබැයි කියනවා ඔබ ආන්ති කර්මස්ථානාචාර්යවරයෙක් නෙවෙයි අජාසත්ත කෙනෙක්. අපේ කකුල පල්ල ලුණු දැම්මයි කියලා. එතකොට තියෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ පළපු නැති කකුල තේරෙන්නේ නැහැ. ආ මං කියන එකක් දීපන්. ඒකටත් ඔච්චර තමයි කරන්න ඕනේ. ආන්නේ විදිහට මේක තේරුම් ගත්තා නම් මේ ඉඳගෙන ඉන්නකොට වැටෙන්නේ මෙහෙමයි. ඇවිදිනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා ඕකට PhD ඕනේද ඕක කියන්නේ? ත්‍රිපිටකේ දරගන්න ඕනේද? විනයදර වෙන්න ඕනේද? ධර්මදර වෙන්න ඕනේද? බෞද්ධ වෙන්න ඕනේද? පැවිදි වෙන්න ඕනේද? අරණ්‍යගත වෙන්න ඕනේද? පොයිනේ. බොරුනේ. මේන්න මේක කියන්නේ කී දවසක ඒක කර්මත්තානචරගේ දක්ෂකමක් වෙන්න කියන්නකෝ. දැන් මේක ඇල්ලුවයි කියලා. ඇල්ලුවට පස්සේ වහාම හිත මේ පේන ඉරියව්වේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒකෙදි එච්චරම කොහොමඩක්ක ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඉරියවට හිත අරගෙන වැඩි වෙලා ඇසුරු කරනකොට ඉරියව තැම්පත් වෙනවා. ඒක අහන දෙයක් නැහැ. ඊට පස්සේ යෝගාවචරයට තියෙන එක තමයි අර ඉඳගත්tාම දැන් සුඛයට බැඳෙනවා. දැන් කාමයට බැඳිලා ඉන්න එක නා මේකෙන් කොට දාලා ඉරියවකට හිත බඳින්න කමටහන් දීලා හරියට ඒකට පහසුකම් ටිකක් ටිකක් දීලා මේ යම් වෙලාවක මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන පහසුව එතන මේකේ මේ මණ්ඩි මෙතන වගේ තැම්පත් වෙන ගතිය. එහෙම මේ මම සමබරව වාඩි වෙලා ඉන්නවා. සහැල්ලුවට වාඩි වෙලා ඉන්නවා කියලා දැනනකොට අනිවාර්යයෙන්ම එහිත සංසිතීමකටපත් වෙනවා. සක්මනේ යනකොටත් අනායාසයෙන්ම සක්මන යන විදියට කටයුතු කරොත් මේ දණු කඳේ ගැහුවා වගේ බොරු කකුල් කාරයෝ වගේ කොක්කු වගේ ඇවිදින්නේ නැතුව සාමාන්‍ය යන විදියට ඇවිදිනකොට පොළොව මහී කාන්තාව උඩ සපත්තු සෙරුප්පන්තු නිකන් ඇවිදිනකොට ඒකට අපි දැන් කියන වයිද අර්ත් වෙන්න පටන් ගන්නවා. භූමිගත වෙනවා. ඒක නිකම්ම සමාධිය හිටිනවා. හැම ලෝක විද්‍යාඥයෙක්ම හැම මේ නව නිෂ්පාදන කරලා තියෙන ඇවිදින ගමන්. පරිශනාකාරය නෙවෙයි. පරිශනාකාරය කරලා ටිකක් එහාට මෙහාට ඇවිදිනකොට අර කයි මේකයි සම්බන්ධ වෙලා අදහස එන්නේ සක්මන් කරනකොට. ඊගෙන හිත තැම්පත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ දැන් tempatuව ඒ tempatuව අල්ල බදාගෙන ඉතින් මැරෙන්න හදනවා ඔන්න අහවල් දවසේ නම් අහවල්ලා හිත tempat වුණා ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ හරි ප්‍රශ්නේ දැන් මම මොකද කරන්නේ අසවල් තැන සක්මන් කරනකොට හොඳට හරි ගියා දැන් ඒකේ ඉන්නේ ඔන්න ඊට පස්සේ අර අල්ලගෙන එහෙම නැත්නම් හම්බ වෙච්ච ඒ පුංචි සමාධියක් ඒ පුංචි පසද්දියක් ඒ පුංචි සුඛයක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ආවොහම ඒකට බැඳෙනවා. ඉතියාට කියන්න තියෙන ඕකට බැඳුනොත් ඉස්සරහට යන්න බෑ. ඔතන හිටිනවා. ඒ නිසා මේක තැම්පත් වුණොත් ඔතෙන් එනවා. හැබැයි ඔතන හිටියොත් ඒ ලැබිච්ච හොඳේම වඩා හොඳ ලබා ගැනීමට බාධාවක් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච හොඳ විනිවිදින්න පටිවිඥය කරන්න ඒක තමයි අමාරු. අච්චර කාමයක් අයින් කරලා මේ රූප අරමුණක රූප කර්මස්ථානක හිත හිටියොත් ඒ ලැබෙන සුඛය ඒ ලැබෙන පස්සද්ධිය පස්සම්බණය බුදුම නිකාන්තියක් දනවන සුළුයි. ඒකට කියනවා අයස්කාන්ත කියන වචෙන් තමයි නිකාන්ති කියන වචන ඇවිල්ලා තියෙන අයස්කාන්ත කියන කාන්දා. ඒ නිසා පරියන්කය හරි ගියොත් ඒකට අපි අල්ලනවා. ඒක ඉතින් කමඨාන සුද්ධ කරලා කියන්න ඕනේ. ඕක ඇල්ලුවට අර ඉරියව්ව බලන ගතිය අමතක කරන්න එපා. ඌගේ මොනවා පෙන්නුවත් මොනවා දැන්නවත් අර ආනපානේ බලන ගතිය අමතක කරන්න එපා. ඔය ඉස්සල්ලා පස්සේ හම්බෙච්ච මේ පස්සද්ධිය නිසා සමාධිය නිසා අරමුණ අමතක කළොත් ඉස්සල්ලා ආපු කනතියෙදි පස්සේ ආපු අඟලෝක කරගත්ත ගොන්නාම්බෙක් වෙනවා. ඒක නිසා තාමත් අර මෙතෙන්ට එනකන් උදව් කරපු අර සරල බොහෝමත්ම ඒකාකාරී ඉරියව්ව දිහා බලනින්න. ඒකේ ආනිසංසයත් තමයි මේ ලැබිලා තියෙන බෑ. ඔතන රඳෙන්න එපා. ඔතන ටැග් ගහන්න එපා. ඔතන මෙත් ඇහි වෙන්න එපා. අන්න මේක කියලා දෙන එක කාමයෙන් ගොඩගත්ත මනුස්සයාට මේක කියලා දෙන්න අරිට වැඩිය ගැඹුරු බණක් ගැඹුරු කමඨාන් සුද්ධ කිරීමක් කෙරෙන්න ඕනේ. මොකද මෙයාට තේරෙන්නේ මේ ලැබිච්ච පුංචි සමාධිය වටිනකමක මම මේක මගේ මේක මගේ ආත්මය කරගන්න ඉතින් මේකේ විස්තර කියන්න පටන් ගන්නවා කටවුල් කර කර. ඒ කියන්නේ හොඳයි. ඕක හොඳයි. හැබැයි ගොයියෝ වඩා හොඳ එකක් තියෙනවා. වඩා හොඳට යන්නම් මේක අමතක කරන්න වෙනවා. මේක තමයි අමාරු තැන භාවනා ලෝකේ මෙහෙම ඉන්නකොට කලාතුරකින් දුක දන්න කෙනා එහෙම නැත්නම් මේ සංසාරේ තියෙන මේ කටුසර භාවය දන්න කෙනාට තේරෙනවා මේ తాවකාලික නවාතන හොඳයි මේ ඉරියව් වෙන්න පුළුවන්කම හොඳයි නැත්නම් ආනපන ඉන්න පුළුවන්කම හොඳයි සක්මන් කරන සක්මන් බව දැනගන්න එක හොඳයි. නමුත් එතකොට මට ලැබෙන මේ මන අපේ මේක හොඳයි කියලා හම්බ වෙන මේ ආසාව ඒ කාම ආසාව නෙවෙයි. රූප ලෝකෙට තියෙන ආසාව කියලා බුදුරජාණන් වහන්සේ අලුත් නමක් දානවා. රූප රාග කියලා ඕනනම් කියන්න පුළුවන්. ඒක ටිකක් ගැඹුරු වචනයක්. කාම ගුණයන් අයින් කරන්න ඉදිරිපත් කරගත්ත රූපේ දැන් රූපෙට රාග කරනවා. ඉතින් ඒක කියන තරමට රූප රාගය ආවොත් ගොයියෝ මට අරූප රාගය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ නිවනක් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා ඔය ඉස්සරහින් තියාගත් අරමුණ ඔක ගොරෝසු එකට වැඩිය හොඳ ඇතියුම් එක සියුම් එකට වැඩිය අතිසූක්ෂම එක කියලා මෙයා ගෙනිය ගන්න පුළුවන් වුණොත් බලාගෙන ඉන්න ඉරියව්ව නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් ආනපානේ නැත්නම් ධක්මනේ දැන් මේ වම දකුණ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේක ගෙවිලා යනවා. නමුත් Tamanට gediya pitimma සක්මන් කරන බව තේරෙනවා. ඉඳගෙන ඉන්නකොටත් මම මෙතන ඉඳගෙන ඉන්න බව තේරෙනවා. හැබැයි ආනාපානය එච්චර විස්තර වැටෙන්නේ ඒක දැනෙන්නේ ඒක ලේසි කියලා දෙන්න ආනාපානට සාපේක්ෂව මේ ආස්වාස් ප්‍රස්වාස දෙක එක වගේ තේරෙන්න පටන් ගන්නවා. මුලින් මුලින් යනකොට හොඳ වෙනසක් තියෙනවා ආස්වාස වෙලා ප්‍රස්වාසය නෙවෙයි. ප්‍රස්වාස වෙලා ආස්වාස නෙවෙයි කියලා. මේක බහුලීගත කරනකොට එහෙම නැත්නම් මේක දිගේ හොඳට හුරු වෙනකොට මේක නිතර ඇසුරු කරනකොට පේනවා මේ දෙකම දැනෙනවා එක්ක නිකන් කම්පනයක් විදියට චංචලයක් විදියට පහසුවක් විදියට ඒකට යෝගාචරය කලකොල වෙන්නේ නැතුව මේ යන්න හදන්නේ ගැඹුරකටයි කියලා මේ දෙක සමව පෙනුනත් නීරස කරගන්න නැතුව කම්මැලි කරගන්න නැතුව ඒකාකාරී කරගන්න නැතුව ඉදිරියට ගියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ ආනපනේ මේටත් වඩා සියුම් තත්වයකට යනවා. දැන් මේකේ තියෙන අනතුරක් එක්ක නින්දට වැඩේ. එක්ක සැක උපදවයි. එහෙම නැත්නම් නැගිටලා යන්න හිතෙයි. එහෙම නැත්නම් මේකට කම්මැලි හිතෙයි. මේකට ඒකාකාරී වෙයි. ඔයගේ පොඩි පොඩි වහුරුකෝ ළමගයක් යනවා. අන්නේ වෙලාදීන කමඨාන සුද්ධ කරකට ඒ ඒ යෝගාවචරයට මතුවෙන ඒ ඒ බාධකයට කියන්න ඕනේ පුළුවන් තරම් ඒක එනවා කියලා ලෑස්ති වෙලා ගිහිල්ලා දැනගෙන ඒක හරහ දකින්න ඕනේ. ඒතියෙද්දි දිහටින් ගින්දර ගෙනියන්න වගේ අරමුණ පවත්තන්න ඕනේ. සතිය පවත්තන්න ඕනේ. මේ විදිහට කටයුතු කරන ගියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතන තියෙන සුවිශේෂී தત્ත්වය තමයි මේ භාවනාව හරියනොයි කියලා කියමු. හරියනකොට මතුවෙන දේවල් විසෙයි යෝගාවචරය එක්කම නාප වෙනවා. හරියන දේ නම් හුඟක් වෙලාට මනාප වෙන්නේ. හරිය නැත්නම් අමනාප වෙනවා. එහෙම නැත්නම් මේ දෙක අහුවෙන්නේ නැතුව යනවා. ඒක හිතවදින් නැතුව යනවා. මනාපමනා පැත්තට වැටෙනවා. ඉතින් මෙතනදී මෙච්චර දුර ආපු යෝගාවචරය විශේෂ භාගීය සමාධිය කියලා කියන්නේ මට අරමුණ මේ විතර ගුරුසු තන සියුම් තන අතිසියුම් තන දැනගෙන යනකොට මනාපයක්ද මේකට පහළ වෙන්නේ අමනාපයක්ද පහළ වෙන්නේ කියන එක යෝගාවචරය අතින් කවදාකවත් කමරදාම් වාතාවෙන් ලිය වෙන්නෙත් නැහැ ඒක එච්චර බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද යෝගාවචරය තියෙන මේ වෙච්ච දේ කියන්න තියෙන ආසාව මොකද අලුත් පාරක යන කෙනෙක්. අලුත් භූමියකට යන කෙනෙක්. නොදන්න දිශාවකට යන කෙනෙක්. එයාට අපි කියනවා මේ අර කරගෙන යනකොට අරමුණ දිහා බලනකොට අරමුණට මොකද වෙන්නේ? ඒකකොට දැනෙන්නේ තේරෙන්නේ මොකද්ද කියන එක කමටහන් වார்த்தාවේ තියෙන්නේ. නමුත් මේ යෝගාවචරයට කවදා හරි තමන් වශයෙන්ම තේරෙන්න පටන් ගත්තොත් භාවනා කරගෙන යනකොට මට සද්දයක් ඇහුණා. මේ සද්දේ මට කියන්න වෙන්නේ ස්වාමීන් වහන්සේට මේ සද්දෙට මට ද්වේෂය ආපු නිසා. මට භාවනා කරනකොට ප්‍රීතියක් පහළ වුණා. මට මේ ප්‍රීතිය ස්වාමීන් වහන්සේට කියන්න වෙන එකට ආසාවක් පහළ වෙච්ච නිසා මට මේ භාවනා කරනකොට සද්ද හිතවිල්ලක් ආවා. හිතවිල්ල කියන්න තරම් හේතු වෙන්නේ මේකට ද්වේෂයක් ආපු නිසා. භාවනා කරනකොට ආලෝකයක් වෙනවා සුඛයක් පහළ වුණා. ඒක කියන්න වෙනකොට ආසාවක් පහළ වෙච්ච නිසා මේන මේ විදිහට මේ යමක් ගැන අපි කතා කරන මේ කතා කරන හැම දෙයක් ගැනම රාගය හෝ ද්වේෂය තියෙනවා. කතා කරන ඉදිරිපත් කරන හිතන හැම දෙයක්ම අපිත් එක්ක පටලවෙන්නේ එක්කම නාපේ එක්කම නාපේ තියෙන නිසා. ඒ යෝගාවචරයට පෙරක දෝරුවෙක් වගේ ඉඳගෙන එහෙම නැත්නම් මානසික උපදේශනයක් දෙන කෙනෙක් වගේ ඉඳගෙන එයාට කියලා දෙන්න පුළුවන් හරි දැන් ওই වාර්තාවේ තියෙන විදිහ දැන් තමන්ට සද්දයක් නැති වෙලා තියෙන්නේ. දැන් මේක නැති කරන්න හැදින්නේ යහන්නේ. නමුත් තමන්ට තේරෙනවද මේ භාවනා කරගෙන යනකොට මේ කොහෙන්දෝ ආපු සද්දයකට දැන් මේ द्वේෂයක් පට බැඳගෙන නේද කතා කරන්නේ කියන කයට ඒත්තු ගන්නලා දුන්නොත් අපි කියන කමඨාන සුද්ධ උනායි කියලා. මෙයා අහන්නේ නම් කොහොමද මේ සද්ද නැති කරන්නේ කොහොමද කියලා. ඒකට කියලා දෙන්න ඕනේ සද්ද නැති කරන්න ගියොත් ওই ද්වේෂය තව පොහොර වැටෙනවා. මේ සද්දේ එනකොට මට මේක කියන්න හිතුනේ කමඨාන සුද්ධ කරන්න හිතුනේ මේ द्वේෂය මට බාධාවක් හිරිහැරයක් අරියාදුවක් වෙච්ච නිසානේ මේ හිරිහැරයක් බාධාවක් අරියාදුවක් කියන්නේ භවනා ලෝකේ අමනාපේ පහළ වෙලා තියෙන මෙන්න මේක දැක ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ හොඳ ලස්සනටම කියනවා මේ අමනාපයේ තියේදී ඉන්න ඉරියව බලා ගන්න පුළුවන්ද කියලා හිතනද කාට හරි කමඨහන් වාතාවේ කියන්න පුළුවන් නම් අවතරයි තුආම ඉන්නවා තම ආස්වාස ප්‍රසාදේ බැලුවා නැත්නම් ආනපානේ බැලුවා ආස්වාස වෙලාවේ මෙනෙහි කරා මට මෙනෙහි කරන ගුරුසුට වැටුණා ප්‍රසවාස වෙලාවේදී මෙන්න මේ විදිහට උණුසුමට වැටුණා මේ මම බලාන යනකොට මේ ගුරුසුකම අඩු වුණා උණුසුම්කම අඩු වෙලා මේක සියුම් වේගන යනකොට මට සද්දයක් ඇහුණා. මට තේරුණා මේ අර සිවුම් වේගන යන වැඩ පිළිවෙලට සද්දේ බාධායි කියලා. ඒ නිසා මේ නුරුස්නා ගතිය මේ මේ පටිගේ මේ අරියාදෝ කියලා මට තේරුණා. නමුත් ඒක ගන්නකොට මගේ හිත ආයෙත් මට මූල කර්මත්තන්න ගන්න පුළුවන් වුණා. මං අන්න අරියාදෝ පටිගේ පැත්තක තියලා මං බැලුවා. දැන් ආවට පස්සේ ආනාපානේ අලුතෙන්ම පටන් ගත්තා වගේ නවකෙක් වගේ මට බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් නම් ඇලහැප්පිලා තිබුණා. නමුත් මට ආනපාන දිගේ යන්න පුළුවන් කිව්වනම් එයා බොහොම නිවනට ආසන්නයි. එයා දන්නවා සද්දයක් ආපු බව. එයා දන්නවා නුරුස්නා ගතිය පහළ වෙච්ච බව. එයා ඒක වාර්තා කරන්නේ සද්ද නැති කරන අදහසින් නෙවෙයි. ඒ තියෙද්දිත් මේක දැනගත්ත ගමන් මගේ හිත ආපහු ආවාරමුණට මම අර පරණ කුණු කන්දල් අවසන් ගියේ නෑ. ඒකට කියනවා උද්දච්ච කුක්කුච්චේ කියලා. වෙච්චි වැරදි ගැන පශ්චාත්තාප වෙන එක නීවරණයක්. ඒකට කතා කරන්න එපා. දැන් තියෙන එකේ මට අනපනි කරගෙන යන්න පුළුවන්. ඒ වගේ මම සක්මන් කරගෙන ඉන්නකොට මට ලස්සන කුරුල්ලෙක් දැක්කා. මට තේරුණා දැන් පයේ නෙවෙයි හිත තියෙන්නේ එහේ කියලා. මේක දන්නකොටම මගේ හිත ආපහු පයට ගියා. එතකොට මට පුංචි කනගාටුවක් ආවා. දැක්කෙන ලස්සන කුරුල්ලෙක් තමයි. මම කනගාටුවක් ආවා. මං ඒක ගැන වාර්තා කරන්න යන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ. මං බැලුවා මට ආයෙ හිතපු විදිහට ඇවිදගෙන යන්න පුළුවන් කියලා කනගාටුුනේ නැත්තම් ඇවිදගෙන යන්න පුළුවන්. ආන්න මේ ටිකට කියනවා විශේෂ භාගීය සමාධිය කියලා. මෙතන සමාධියක් පේන්නේ නැහැ. අරමුණු මාරු වෙනවා. සතිය තියෙනවා. යෝගාචරයේ මේ මාරු වෙච්ච සතිය තියේ සමාධිය තියේදී සතිය පවත්වන්න පුළුවන්නේ. මෙතන තමයි බුදුරජාණන් වහන්සේගේ අන්තිම සෙල්ලක්කාර ඉදිරිපත් කිරීම. බුදුරජාණන්සේගේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරනවා රූපන් දිස්වා අපි මම හුඟක් වෙලාට මේක මම නිදසුනක් වශයෙන් ගන්නෙ රූපන් දිශා වෙන්න බෑනේ පරියන්කේදී අත් දෙක වහගෙන ඉන්නේ. ඒත් උනම් අත් දෙක අරලා බැලුවොත් පේනවා. අපි ගම සක්මණේයි. රූපන් දිස්වා දැන් රූපන් දිස්වයි කියලා කියන සක්මණේ අපි පොරොන්දු වෙලා තියෙන්නේ මේ පයේ කාය ප්‍රසාදය පෘථු විතලයේ වැදිලා ඒ එන ස්පර්ශයෙන් අපි සාමාන්‍යයෙන් හිතමු මූල කර්මස්ථානේ වෙන්නේ කියලා. ඇවිදින බව දන්නේ. එතකොටම මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත පැදුරටත් නොකිය ඕන් ගිහිලා චක්කු ප්‍රසාදේ පහළ වෙනවා. එතකොට ඉදිරිපත් වෙලා ඉන්න සමන්ලලේ හරි මල හරි රූපේ හරි මොකක් හරි කුරුල්ල හරි පේනවනේ. පේනකොට මේ යෝගාවචර තේරනොත් මේ channel එක මාරුණයි කියලා. ඒකෙදි විශේෂීය ඥානයක්. මේ මම පොරොන්දු වෙලා හිටියේ සිල් ගත්තේ සක්මනට ආවේ පයේ හිත පාත්තණ්ඩයි නමුත් මේ ඉතින් මොනව කරන්නේ මේක මේ හේතුඵල ධර්මයක් අනුව මම සිංහල channel එක දාන්න ගියේ ටෙලිවිෂන් එකේ ඉඳපු ගමන් සිංහලයෙන් ඉංග්‍රීසියකට මාරු වෙලා. channel එක මාරු වෙලා. මේ මනසට තේරෙනවා නම් මට ඕන කරන්නේ සිංහල එක දැන් මේ channel එක මොකද්ද එක්ක මාරු වෙලා කියලා. එයා ආපහු සිංහල එකට දැම්මොත් මොකුත් වෙලා නැහැ නමුත් මේ මිනිස්සයා දැන් මේ මේ ලස්සන සිංහල ටෙලිවිෂන් එකේ ඉංග්‍රීසි උණයි කියලා මේක උසන සාපුවට ගිහිල්ලා කිව්වොත් අනේ හත් දෙයියනේ ගෙජිත් සිංහල ටෙලිවිෂන් එකක් මෙහෙන් බලනකොට මේක ඉංග්‍රීසි වෙලානේ මේක පොඩ්ඩක් හදලා දෙන්න කියලා ඒ මිනිස්සු ගාව සෑහෙන ගාණක් යනවා මේක හදන්න මැට්ටෙක් නම් මේ channel එක මාරු කරන්න මේක මන් දුන්නේ වට සිංහලයක් නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඇතුළට ගිහිල්ලා ඉංග්‍රීසි එකට දාලා ගෙනත් දීලා සල්ලි ටිකක් ගනි. ඕක තමයි මායя කරන්නේ. අපිට තියෙන්නේ ආපහු සිංහල channel එකට දාලා බලනකොට සිංහල channel එක වැඩ කරනවා නම් පොඩි හැල හැප්පිල්ලක් තියෙනවා. මේ ටික කරගන්න බැරුව යෝගාචරය කොච්චර පශ්චාත්තාප වෙනවද මේ රූපන් දිස්වා චක්කුණා රූපන් දිස්වා uppajjati amanapa ඇත්තටම රූපේ නම් මනාප රූපයක් වෙන්න පුළුවන් කුරුල්ලා නමුත් මේ සක්මනේ කැඩුනේ මේ අමනාපය බුදුරජාණන්සේක පෙන්නඳ ඒක මෙතෙන් ආපු යෝගාවචර මේ මෙතෙන් ආපු නැති කෙනාට ඒක තේරෙන්නේ මේ කියන්නේ තිතිභාගීය සමාධිය ඉක්මවපු කෙනාට තේරෙනවා මේ ඇතිවෙච්ච මනාපය සංකතයක්. එතනින් පහලගත් එකක් මම යනකොට ගෙනිච්ච එකක් නෙවෙයි. මම යනකොට මේක රූප දකීවා මනපාව වේවා අමනාප වේවා දන්නේ. එතන හටගත්ත සංකතයක් මේක ඕලාරිකයි කියලා බුදුහාම කියන බොහොම ප්‍රසිද්ධව පේනවා. පයේ තිබුණ හිත ඇහැට පැන්නා මට කියලා නෙවෙයි ඉබේ සිද්ධ වෙච්ච එකක්. එතකොට මේකට ඇති වෙච්ච අමනාපය අර හාන භාගීය තිති භාගීය කියන මට්ටම් පැනපු යෝගාවචරයට තේරෙනවා මම මේ gadu ගන්නේ මට අරියාදෝ හිටින්නේ මේකට මං අමනාප නිසා. ඒක බොහොම ඕලාරිකයි. පටිච්ච සමුප්පන්නං හේතු ධර්ම වලින් බල ධර්ම වලින් පැනනගුණා මිසක් මගේ චේතනාවෙන් කරපු එකක් නෙවෙයි. මගේ චේතනාවක් තිබුණේ නැහැ රූප බලන්නේ. මගේ චේතනාව තියෙන මේ පය යන්නනේ. ඉතින් මේ යෝගාවචරයට තේරෙන්නේ නැත්නම් මේක හිතලා කරපු එකක් නෙවෙයි මේක හිතිලා කෙරිච්ච එකක් කියලා. ඒ යෝගාවචරය හිතුවොත් මේ හිතිලා කෙරිච්ච එක හිතලා කරපු එකක් කියලා එතන ඉඳලා අකුසල රැස් වෙනවා. මේක හිතිලා කෙරිච්ච එකක් නම් කිසිම කර්ම රැස් වෙන්නේ නැහැ. චේතනාම් බික්කවේ කම්මං වදා. මෙතන චේතනාවක් නැහැ. මොකද්දෝ බරණ කර්මයකට හිත ගියා. මේ පව මේ වැරද්ද බාරගත් එකාට කියනවා පෘතජ්ජනයයි කියලා. තේරුම් ගන්න එක්කනට කියනවා සේක පුද්ගලයෙක් කියලා. මේක ගියේ මම කියලා නෙවෙයි. මේකට පශ්චාත්තාප වෙනවා නම් කිසි කෙනෙක් දොස් කියන්නේ හැබැයි අමනේයි කියලා කියන. බුදුහාමුදුරුවෝ කියන්නේ මම කියනවා. බුදුහාමුදුරුවෝ නරක වචන පාවිච්චි කරන්නේ නෙවෙයි. මම තමයි නරක වචන පාවිච්චි කරන්නේ. එයාට තේරෙන්නේ මේ මම නම් ගියේ සක්මන් කරන්න හිත පිට ගියා. ඒකට අමනාපයක් පහන එක සංකතයක් ඒක ඕලාරිකයි ඒක පටිච්ච සමුප්පන්නයි. එයාට තියෙන්නේ ওই නඩු කතා කරගෙන ඉපා අපව යන්න පුළුවන් බලන්න වමට දකුණට කියන්නේ ඉරියව්වට යන්න පුළුවන්ද කියලා බැලුවොත් මෙතන ඉන කවුරු මොන වார்த்தාව දෙයිද නැහැ මොනවා බැලුවත් ආයෙ සැරයක් අහ කෑල්ල දෙකට කැඩුවා වගේ වම දකුණ බලන්න පුළුවන් අර වෙච්ච එකෙන් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ පශ්චාත්තාප වෙන්නේ නැත්තම් අන්න ওই පශ්චාත්තාපය තමයි අකුසලයේ කියන්නේ ඒක සංගතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි එයාට දැනගන්න පුළුවන් නම් හිත පිට ගියා ගියා මට පරිස්පස්චාත්තාවයක් ආවා. ඒ නිසා මට අලුතෙන් වම දකුණ තිබ්බත් බලන්න බෑ. මොකද මගේ හිත පිල්ලුණු වෙලා, කුණු වෙලා. පශ්චාත්තාප වෙන බුදුහමර අපිට දෙනවා ලයිසන් එකක්. පශ්චාත්තාප වුණොත් පෘතොජනයි. පශ්චාත්තාප වෙන්න ඕනේ නෑ. ඊගාට තියෙන චිත්තක්ෂණේ වම දකුණ බලන්න පුළුවන් නම් කිසිම අකුසලයක් වෙලා නෑ. ඒක බුරුම ස්වාමීන් වහන්සේ උගන්වන්නේ හිත පිට යන්න ඉස්සෙල්ලා නැත්නම් හිත රූපයට යන්න ඉස්සෙල්ලත් සතියේ නම් ගියාට පස්සේ තාය ඇවිල්ලා සතිය පිහිටියා නම් ඒ චිත්තක්ෂණ දෙක මැද තියෙන කිසිම තැනක කෙලෙස් නැහැ. ඉතින් කොච්චර විශේෂ අවධානයක් තියෙන්න ඕනද බලන්න යාර දැනගන්න ඕනේ මම මේ කුරුල්ලා දකින්න ඉස්සෙල්ලා මගේ හිත තිබුණේ සතියේ. කුරුල්ලා දැකපෙක මට මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. ඊට පස්සේ මගේ තියෙන භාවනා දක්ෂකම නිසා නැත්නම් මගේ භාවනා පුරුද්ද නිසා මගේ හිත නැවත ගත්තට පස්සෙත් මට පේනවා ආයසරයක් වම දකුණ කහ කැල දෙකට කැඩුවගේ බලත හැකි. ඒ වුණා මේ අතරමැද පහුවෙච්ච, අහුවෙච්ච මේ අමනාපය. වැරද්දක් වුණා කියලා මේ අමනාපය තන්නි කර මාරපාක්ෂිකයි, තන්නි කර කෙලෙසයක්. මෙන්න මේක සමාදාන් නොවි. මේ අකුසල සමාදානිය නොවි. මේ කුසල සමාදානය කරන්නකෝ මම දැන් ඉන්නේ අරමුණේ. පොඩ්ඩකට එහෙම ගියා තමයි. හිල පොඩ්ඩ හැල හැප්පුණා තමයි. මෙන්න මේක කාටට කියන්න පුළුවන් දවසක් එනවයි කියලා හිතන්න. ඒකට කියනවා විශේෂ භාගීය සමාධියක්. හැබැයි කවුරුවක්වත් මේකට සමාධිය කියන්නේ නැහැ. මොකද ඒකට හිතන්නේ සමාධිය නම් එකම අරමුණේ දිගට යන්න ඕනේ කියලානේ. මේකට කියනවා තිත් කනමත් තට්ටිතික සමාධිය කියලා. විපස්සනා සමාධිය කියලා. අරමුණු ගස්තිරම් පයින්නෝ. එහෙට මෙහෙට දඟලනවා. පයින් පයින් තැන්න සතිය දාලා අල්ලගෙන කියන තිබුණෙත් සතියේ. අතරමැදි පොඩ්ඩක් හේමේ වුණා. දැන් ආයේ සතියේ පුළුවන් නම් ආවට්ටපන් කියලා. මේක හිටවලා තියෙන ලෑල්ලකට වෙඩි තියෙන ලෙල්ලක් නෙවෙයි. මෙතන තියෙන පණින පිම්මට වෙඩි තියන්න ඕන. දඩයක් කාර්යක්‍රම දෙකක් තියෙනවා. පුරුදු කරනකොට දුනු ආයව හෝ දඩයක් කාර්ය ලෑල්ලක් හිටවලා ටාගට් ෂූටින් කරනවා. කරලා කරලා කරලා එල්ලගෙන නම පයින් පිම්මට වෙඩි තියනවා කියන එක හිතන්නේ. හිත පණිනව පුදුමාකාර පැනිල්ල. ඒ ඒ පයින් පැනිල්ල <coughs> බුදුහාමුදුරගෙත් එකයි. බුදුජාන වහන්සේත් මේ වගේ චිත්ත පරිවිකල්ප කල්පනා පහළ වෙච්ච බව බුදුහන්සේ සඳහන් කළා තියෙනවා. ඉතින් අපි වගේ නරපණුවන් ගැන කොමන කතාවක්. මේ වමේ පකුණේ ඵලයන් කියනොට රූපෙට පයින්. වමේ දකුණේ ඵලයන් කියනොට සද්දෙට පයින්. ඇයි මේක සමාදන් වෙන්නේ? සමාදන් වුණොත් ඉති භාගිය වෙනවා. නැත්නම් හාන භාගී වෙනවා. සමාදන් නොවි මට අපෝ එන්න පුළුවන්නේ ඒක උන්නන්දුවෙන් කියන්නේ සන්තෝෂෙන් කියන්නේ සමාදන් වෙලා කියන්නේ කොච්චර හිත පිට ගියත් නැවත ඇවිල්ලා බලනකොට වම දකුණු මට බලන්න පුළුවන්. එතකොට ඉස්සලා තිබුණයි මේ වෙන අතර මෙන්න මේ වෙනසක් තියෙනවා නැත්නම් වෙනසක් නැහැ කියලා. ඉතින් හොඳටම තේරෙනවානේ මේ මනුස්සයා මේ ලුණු මුරිස්කන જાති මොල කඳුලක් තියෙන මනුස්සයෙක් කියලා. නැත්නම් කරන්නේ මොකද්ද පිට ගියයි කියලා ඉතින් කන බින්ද ගන්න ස්වාංශ මේක කුරුල්ලෝ ටික අයින් කරන්න බෑද මේ නිසන් වනේ කුරුල්ලෝ ඉන්න ගන්න අපිට භාවනා කරන්න බෑ මොකද මේ කුරුල්ලෝ අපිට වැඩි හරිලා වර්ණවත් උන් ඉස්සරහටම එනවනේ අපි කුරුල්ලෝ දැලක් ගහමුද වටේට සක්ම කරන කුරුල්ලෝ එන්නේ නැති වෙන්නේ කියලා සදාචාරවාදීන් කියනවා ගෑනුන්ට රෙදි අඳන්න බැරිද මේ පාරයි ඉන්න ගෑනු රෙදි අඳලා නැහැ බෝඩ් වල ඉන්න කට්ටියට එව්ව ඇහුවොත් කෙලෙස් එන්නේ නැති වෙයි කියලා ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න හරියක් ගන්න වාගෙට උසලානේ ඉන්නේ. ඒකට රිදියන් දන්නේ මේ සදාචාරවාදීන් හදන මේ බලන අමනයාගේ තියෙන මේ ගතිය. ඌ ඒක දැක්කට ඌ හිටපු ඉරියවට ගන්න පුළුවන් නම් ඌට ප්‍රශ්නයක් නැහැ. නාගසමාල හාමුදුරුවෝ වින්දපාත යනකොට නාටිකාංගනාවක් බීලා සංගීත වයමින් නටමින් සම්දර්ශනයක් පවත්වනවා. මේ පින්න පාත යන ගම. ඉතින් මිනිස්සු කටත් අරගෙන උදේට කන්නෙත් නෑ. දැන් මේක දිහා බලන ඉන්න. ඒ නිකන් හම්බෙන සෝවනේ. මේ ආවරණ කල්පනා මේ මාර උගුල නිසා කී දෙනෙක් අපායට යයි. නොමිලේ හම්බෙන්නේ. බැඳ බීලා නටමින් සින්දු කියමින් නටන නාටිකාංගනාවක් කියලා මේක දිහා බලන ඉන්න මේ මිනිස්සු ඒක දිහා ආසාවෙන් බලන ඉන්න හැටිත් බුද්ධ පුත්‍රයෙක් වශයෙන් තමයි බලනකොට එතනම රහත් වෙනවා. මේ ගෑණිට බයින්ද ගියොත් මේ පාරමැද මොකද්ද මේ උලිහිලි නටන්නේ කියන්නේ ගියොත් මොන ද්වේෂයක්ද මේ ඉන්න ඔක්කොමලා එක්ක රාගයට අන්තයටමත් වෙලා එතෙන් සදාචාරවාදීන් අර ගෑණිගේ પરම්පරාවට නඩු දාන්න හදනවා ද්වේෂයෙන්මත් වෙලා නාගසමාල හාමුදුරුව නිවන් දකින්නේ හේළු වැලි ගෑණියෙක් දැකලා බලන්න නම් වටින්නේ නැහැ කියලා තියෙනවා පොතේ හැබැයි. ගෑනු නටන්තියා බන්නේ වටින්නේ නැහැ කියලා. හැබැයි මේ බල්ල rahat වෙච්ච එක අවලංගු rahatකම නෙවෙයි ඒකත් වලංගු rahatකමක් තමයි. ඒ ස්වාමීන් වහන්සේ දකින්නේ මේ මර උගුල පාරයිනේ තිබ්බහම කී දාහක් අමාරු වැටේ. කල්ප කීයක් අමාරු වැටෙනවා. ඒ දකින්නට ඇති වෙන gati කියන්නේ අට්ටි යති හරායති ජිගුච්ඡති. මේ දුකක් දකින්නේ. මේ මිනිස්සයා පැණි හැලිට වැච්ච ඇඹලයා වගේ ඒකම ගිලිලා නැහිනකම් කාමයේ අඳුරන්නේ නැහැ. ඒකේ පාවිච්චි කරන්න දන්න මේ බහුජන සමාගම් මේ ගෑණියක් ඉස්සරහින් තියාගෙන මේ කරන වෙළඳ ව්‍යාපාරයත් ලංකාවේ බුදු පිළිමේ ඉස්සරහ කරගෙන තියාගන්න මේ වෙළඳ ව්‍යාපාරය දෙකම එකයි කියලා මතක තියාගන්න. හෙළුවලි ගෑනු පින්තූර සහ බුදු පිළිමේ ඉතර ලංකාවේ විකිනන මොනම දෙයක්වත් නැහැ. වෙසක් කාලයකට ගහන බුදු පිළිම වලට අන්තිමට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? කොහෙද නතර වෙන්නේ? කුණු ගොඩේ. සාප වෙනවනේ මේ වගේ උත්තරමන් වහන්සේ නමක් මේ ව්‍යාපාර කරන්න හදනවා. ඒකට අපිට ගහලල්ල. අර ගෑනුන්ට රෙදියන් දන්න තමයි කට්ටිය වට කරගෙන ඉන්න බුදුරජාණන්සේ කියනවා හිත පිට ගියයි කියලා උඹට තේරිලා. නැවත ඉරියව්වට ගන්න එක තමයි නිවන කියලා ඔබට තේරෙන්න ඕක තමයි විශේෂ භාගීය සමාධිය කියන්නේ. මේක අපාය සංසාරේ මේක නිවන ඔන්න දෙක තියෙනවා කිසි කෙනෙක් නෑ ඔබ වලක් කරන ඔබට ඕන නම් රූප කුරුල්ල බලපන් ඔබට ඕන නම් නටන ගෑණි දිහා බලපන් ඔබට ඕනේ නම් තමන්ගේ ඉරියව්ව තියෙනවනේ. පුරුදු කරගත්ත කෙනාට ඒක නැවත ඉරියව්වට එන එක වළක්වන්න මොකද්ද තියෙන බාධාව? ඇවිල්ලත් පශ්චාත්තාප නොවෙන්න දන්නවනම් හොඳ ගොඩ. එච්චරයි. ඒක හිතන්න ගිහි ගිය අතාරපු නැති කෙනෙකුට කරන්න පුළුවන්ද කියලා? ඒක හිතන්න කවදාකවත් නීවරණයන් ගෙතොර හිතක් දැකපු නැති කෙනෙක් කරන්න පුළුවන් දෙ කියලා. ඒක හිතන්න කවදාකවත් Taman තුල පහළ වෙන්නා වූ රාග ద్వේෂ දෙක දැන පිළිබඳව දැනගෙන කමඨාන් සුද්ධ කරපු නැති කෙනෙකුට කප්පට එයිද කියලා. එනිසා අපි කවදද මේ කෙලෙස් උපදින වගුරකට ගිහිල්ලා උපදින කෙලෙස්යේදී බලාගෙන මේ කොච්චර කෙලෙස් උපදින මමගේ හිත ගත්තොත් ඉරියව්වට කෙලෙස් සමනය වෙනවා. මේ ඉරියව්ව මගෙන් නැති කරන්න කවුරුත් නැහැ. ඔබ ඕනේ කෙලෙසයක් පෙන්න මං මම මගේ හිතට එන්නේ කුම්භෝව අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ. කලබලයක් වෙච්ච ඉරාට කට්ට ඇතුලට ගන්න අඬු ටික ඇතුලට ගන්න ඉබ්බෙක් වගේ මානෙනි මේ මනෝවිතක්ක ටික සමාදාන් කරගනි. මේවා දැකලා මේ ගෑණියක්ක මේ පිරිමි එක්ක මේ රාගය මේකේ ද්වේෂය කියන මේ මනෝවිතක්ක ටික විතරයි ප්‍රශ්නේ. ඒක ගෙනිච්ච එකක් නෙවෙයි එතන පහළ වෙච්ච එකක්. සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි. එතනදී මේක දන්නවනම් කෙනෙක් පෙන්වන්න නැතුව බුදුන් නැතුව ගුරුවරය නැතුව උන්ද ගොඩ. එතකොට යා කරන්නේ අඳු ටික ඇතුලට ගත්තා. කුම්භෝ වංගාන සකේ කලාපේ සමාදාහම් බිකෝ මනෝවිතක්කේ. අනිශ්චිතෝ අහෙට්ට යන්තෝ. රාග කරන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. එතකොට යා නිවනේ සම්තිකේ බොහෝම ළඟ ඉන්නේ නිවනේ. ඒ නිසා නිවන තියෙන්නේ ඒ බලාගෙන ඉන්නකොට මගේ ඉරියව්ව තමයි මට තියෙන සාන්තිකර தત્ත්වයේ ෂේම භූමිය, නික්ලේශී තන, නිර්මල තන කියලා දන්නවනේ නිවන තියෙනවා. නෑ නෑ මේ බලපු මනුස්සයාගේ දෝෂේ තියෙන්නේ මේ කුරුල්ලගේ දෝෂේ තියෙන්නේ මේ හෙළුවෙල ගෑනු මනුස්සයාගේ රූප තියෙන්නේ නැත්නම් කැකිලි රජුරුවන්ගේ වගේ අර එතනින් එහාට මෙහාට ගිය ලස්සන කාන්තාව ළඟ දෝෂේ තියෙන කියලා කිව්වනම් එතනම අපාය තමයි. ඒ නිසා මේක මේ ඒ මොහොතේ විසඳගන්න ඕන දෙයක්. එතෙන්ද නේකනක් කියනවා විශේෂ භාගීය සමාධියක් තියෙන කෙනෙක් කියලා. විශේෂ භාගීය සමාධිය කියලා කියන්නේ අරමුණු ලක්ෂ විදියට දක්ෂ විදියට මාරු වෙනවා. එහෙම නැත්නම් අරමුණු මේ ටිකි මාත්‍රයි ක්ෂණ මාත්‍රයි ඒ මාත්‍රාවේ තියෙන සමාධිය අරගෙන අතන ඉන්නකොට කෙලෙසේ මෙතන ඉන්නකොට නික්ලේශී අතන ඉන්නකොට අරමුණ අතන ඉන්නකොට මලසයිත මෙතන නිර්මලයි. අතනිනුට කාන්තාර මෙතනිනුට ക്ഷേම භූමිය. අතනිනුට බය තියෙනවා මෙතනිනුට බය නැහැ කියලා මේ දෙක දකින්න පුළුවන් නම් ඒකට කියනවා විශේෂ භාගීය සමාධිය කියලා. හැම වෙලාවෙම මේක තියෙනවා අපට. මෙතන ക്ഷേමේ මෙතන නිර්මලයි මෙතන නික්ලේශී මෙතන බුදුහාම කියන ගෝචර භූමිය. බාහිර තියෙන දේවල් මල සහිතයි, කෙලෙස් සහිතයි, කාන්තාරේ වාගේ අගෝචර භූමිය. ඒ නිසා මේක ඇතුළට ගණ්ඩ දන්න මනුස්සයාට කියනවා විශේෂ භාගීය සමාධිය. ඒක මොකුත් නෙවෙයි. ඉබ්බා කට්ට ඇතුළට ඇදගත්තා වගේ. uppannam manapam uppannam amanapam uppannam manapamanapam. ඕනම දෙයක් භාවනාවේදී හෝ පිටදී හෝ දකිනකොට ඒ දේ මම පිට වස්තු විශයක් වෙන්නේ කොක්ක මනාප නිසා කොමනාප නිසා නැති කිසිම දෙයක් අපිට වස්තු විශයක් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නිදාගත්තට පස්සේ හෙට උදේ වෙනකන් ලක්ෂ ගාණක් හීන දකින්නවා එකක්වත් මතක නැහැ. මොකද ඒකෙන් කිසි කුප්පන්නේ අපි. ඒක කෙලස් වෙන්නේ. හොඳටම කෙලස් උපදින දෙයක් දැක්කම උදේ වෙනකොට මතකයි. ඒ මොකද හීනේ දෝෂේ නෙමෙයි මගේ තියෙන පාහර ගතියේ. අර කුණු තියෙන එක තමයි මම ගෙදර ගෙනත් තියාන කරඬුවක තැම්පත් කළා උදේ වෙනකම් වැඳ වැඳ ඉඳලා අහනවා බලන්නකෝ ආවල් දවසේ හීනයක් දැක්කා හරිම අපලයි අපා ගිහිල්ලා මේ හේන පලාපල බලනවා. එතකොට නොදැක්ක හීන. ඒව තමයි සුබ හීන. මොකද මේ කෙලස් නැහැ. අර කෙලස් තියෙන එක අල්ලගෙන ඉතින් පහුවෙන්න ගිහිල්ලා නැකත් බලනවා, හීන පලාපල බලනවා, දක්ෂ කෙනෙක් කවුද ඉන්නේ කියලා බලනවා. කොච්චර අකුසල් සමාදාන නැද්ද කියලා බලන්න. බුදුරජාණන්සේ මේ වගේ අපට ക്ഷേම භූමියක් හදලා, නිර්මල තැනක් හදලා නික්ලේශී තැනක් හදලා කියනවා ලද්දා මුදා නිබ්බුතිම් පුඤ්ජමාන මේ නොමිලේ හම්බ වෙච්ච දෙයක් මම උඹලට දෙන්නේ. manussත්ත්ව පටිආබයත් එක්ක හම්බ වෙනා මේ කය. මේ කයට හිත ගන්න. ආනපානෙ හිත ගන්න. සක්මනට හිත ගන්න ඕන කෙනෙක් කුලිහිලි පාපු දෙයි. ඕන කෙනෙක් 18 පාලි නටපු දෙයි. ඕන කෙනෙක් අභිරූපන රංග කරපු දෙයින් ඒක තියෙන්නම ඕනේ. ඒකට ගියොත් අපායේ මේකට આવොත් නිවන කියලා දැනගන්න මෙන්න මේ දේ දන්න කෙනාට විශේෂ භාගීය සමාධියක් කියලා කියනවා. මේ විශේෂ භාගීය සමාධිය සමත සමාධියදි කතා කරන්න බෑ. සමථ සමාධිය අපි කතා කරන්නේ එක දිගට පවතින එක අරමුණක. මෙතන තියෙන්නේම නෙවෙයි. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා කොච්චර වෙන්නත් පයින් පයින් දන වෙන දේ දන්නවා. මෙතන කෙලෙස්, මෙතන නික්ලේශ දන්නවා. මෙතන ගෝචර භූමිය, මෙතන අගෝචර භූමිය, මෙතන කාන්තාරය, මෙතන ക്ഷേම භූමිය, මෙතන මලයි, මෙතන නිර්මලයි, මෙතන කෙලෙසි, මෙතන නික්ලේශී. මේ දෙක සමානව නැති සමාන ප්‍රස්තාවක් නැති එකම මිනිස් එක්කත් ලෝකේ නැහැ. අපි ඔක්කොඩම සමානව දීලා තියෙන්නේ. මෙන්න මෙතනදී ජාම බේරන්න දන්නවනම් ඒක ඨිති භාගීය සමාධියක් නෙවෙයි, හාන භාගීය සමාධියකුත් නෙවෙයි, විශේෂ භාගීය සමාධියක්. ඒ විශේෂ භාගීය සමාධිය හිටින්නේ සමාධියේ ලක්ෂ ගාණක් ඉන්නකොට එක්කෙනෙකුට විතර කියලා අටුවාවේ සඳහන් කරනවා රූප ප්‍රමාණ ගෝස ප්‍රමාණ, ලූක ප්‍රමාණ, ධම්ම ප්‍රමාණ කියලා ප්‍රමාණ කරන හතරක් ප්‍රමාණ සූත්‍රයේ සඳහන් කරනවා. දකින්න රූපයට බැඳෙන එක තමයි මොඩයාගේ වැඩි. මොන ලස්සන පස්සේ විතරයි දුවන්නේ මිනිස්සු. ඒකට කියනවා රූප ප්‍රමාණ කියලා. ඊට පස්සේ මොකක් හරි කමන්නේ ලස්සන දෙයක් දැකපුවා දිලිසෙන සියල්ල රත්තරන් කියලා හිතාන පිටිපස්සෙන් යනවා. භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයිද ප්‍රේම කලේ කෝ සප්පතාමේ සංසාරේ දුක කෙල්ලවර වේ නිර්වාණය කියලා තම්බියෙක් කියන්නේ. තම්බියෙක් කියන්නේ. භව රාගේ සද්දනා රූපෙට මත් වී ඇයිද ප්‍රේම කලේ බුද්ධ ජනසිකේ පුරා තමයි දැන් බෞද්ධයන් මතක නැහැ. නිසා තම්බි අඬ අඬා කියනවා බෞද්ධයෝ ඒක ඉතින් ලවුඩ් ස්පීකර් වල දාගෙන අහනවා. ඊට පස්සේ ලූක ප්‍රමාණ මේ දුෂ්කර ප්‍රතිපatti රකින්න එක්කන තමයි හරි එක්කනයි කියලා විශාල පිරිසක් දුවනවා. අරහි දුවනවා මෙහි දුවනවා අරයා ගාව මේ මේ රූක්ෂ ප්‍රතිපදා තියෙනවා මෙයා ගාව රූක්ෂ ප්‍රතිපදා තියෙනවායි කියලා මේ රූක්ෂ ප්‍රතිපදා දුවන එකේ අර රූපේ වගේම සූස්තියක් තියෙනවා එහෙම නැත්නම් ගොහස ප්‍රමාණ ටෙලිවිෂන් එකේ කවුද වැඩියෙන් පෙනී හිටින්නේ රේඩියෝ එකේ වැඩිපුර කවුද පෙනී හිටින්නේ? කවුද කවුද ගැන මිනිස්සු කතා කරන්නේ? මොකා හරි කමන්නේ ඒක පස්සේ යන්න. නමුත් කාටවත් තියෙන ධම්ම ප්‍රමාණ කියන එක අටුවාචාර්ය වංශලා කියනවා ලක්ෂයකට එක්කෙනෙක්වත් ධර්ම ප්‍රමාණය තේරෙන්නේ මෙතන කෙලස් තියෙනවා මෙතන නික්ලේශී තියෙන හැම වෙලාවෙම තියෙනවා මේ කෙලස් සමාදන් වෙන්න එපා නික්ලේශී සමාදන් වෙන්න අරමුණ සමාදන් වෙන්න අරමුණ කියන එක අඳුනගන්න යාලු කරගන්න නිතරම මෙතන තමයි මට සාන්තිය තියෙන කියලා දැනගෙන මොන්න කරදරයක් වෙලා කකුල පැටලිලා වැටුණත් මේ පැත්ත හැරිලා වැටෙන්න. ඒකට අපි මේ දවස් 7ක් 8ක් එක තැනකට වෙලා ඉන්නේ. ඒ සමාදන් වී යුත්ත කරදරයකදී මේකයි කියන එක දන්නේ නැත්නම් කමඨාන සුද්ධ වෙලා නැත්නම් අරමුණ මානසිකාරය යොදන්න දන්නේ නැත්නම් වැඩක් නැහැ මේ භාවනාවේ. කලබලයක් වෙච්ච වෙලාවේදී මෙතෙන් නම් මම යන්න ඕන කියන එක දන්නේ නැත්නම් කවුරක්වත් නෑ අපි ඔකට ගන්න. මරණ මොහොතේදී කවුරක්වත් එන්නේ නෑ. ඊට ඉස්සෙල්ලා දැන් හිතා ගන්න දැන් මම මැරුණොත් මං කොහෙද හිත තියන්නේ? දැන් මට රූපයක් බලනොත් මං කොහෙද ආරසාව පිටවෙන්ද හිත ගන්න. සද්දයක් කියලා කලබලයක් වුණොත් මං කොහටද ආරසාව පිටවෙන්ද හිත ගන්න. වේදනාවක් කියලා හිත આવොත් මං කොහටද ගන්නෙ කියලා. ඒක පිළිබඳව පිරිසුදුකම නැත්තම් තව කමඨාන සුද්ධ වෙලා නම් තාම ඉන්නේ හාන භාගියේ පැත්තේ. තාම ඉන්නේ තිති භාගියේ පැත්තේ. විශේෂ භාගියේ පැත්තේ කරනට වරින් වර මේක තේරෙන්න ගන්නවා. තේරුණාට පස්සේ ආ යන්නේ සමාජෙට මෙතන විස භාග දේවල් තියෙන සමාජයක්. එනිසා එතෙන් යන්න ඉස්සරලා හරියට පොලියෝ මේ බෝ වෙන රෝග තියෙන සංක්‍රමණික රෝග තියෙන තැනට යන්න ඉස්සලා අපි එන්නතක් කරන් යන්න වගේ ඉතින් යනකොට දැනගෙන යන්න ඕනේ මේකට ගිහිල්ලා ඔළුව බේරගෙන එන්න බෑ ඒ නිසා යන්න වෙන්නේ පෙර කර්මයකට මං අරසා වෙලා යන්නේ කියලා නිබ්බේද භාගයේ සමාධිය කියලා කියන්නේ කොච්චර කෙලස් තැන් තැන්න ගියත් දැනගෙන යන්නේ වැක්සින් එක අරගෙන. මෙතන තියෙන්නේ කවදාකවත් උළු බේරන්න පුළුවන් තැන් නෙවෙයි. අර එන්නත ගත් එක්කන දන්නවා දැන් මට මේක වදින්නේ නැහැ මේ කවුරු මොන බහුරු කෝලම් පෑවත් කවුරු නටවන්න ගියත් කවුරු 18 පාලි නැටුවත් එයා දන්නවා මේ මර උගුලක් මේකට හිත ගියොත් අමාරුයි. හැබැයි මම වඩලනද සමාධිය තියෙන නිසා නැත්තම් නිමිත්ත තියෙන නිසා මේක දකින්නකොටම Taman අරකට හිත අරගෙන බලනවා. මේකට අවසාන්ති අරකට ගියොත් කෙලෙස්. ඒක විචිත්‍රව දැකදක නැවත නැවතත් අර Taman වඩලනද අරමුණේ හිත පවත්තන එක්කනට ඒ පවත්තන නිබ්බේද භාගීය සමාධිය මොනම මායයකටවත් අපෙන් අයින් කරන්න බෑ. මොනම කෙලෙසකටවත් අපි අයින් කරන්න බෑ. මොනම කතෝලික මිනිසෙකුටවත් අපිට හුණියම් කරන්නත් බෑ. අපි මුස්ලිම් මිනිස්සු අපිට කරදර කරන ඒ මිනිසාට මේකට කරන්න දෙයක් නෑ. තමන්ම තමයි කරදර කරන්නේ. ඒ අටුවාව ගෙන හරපානවා මෙවට විවිධ නිදර්ශන කරුණු බොහොම සමාජලාට ඒව බොහොම හොඳයි. සමාජලාට ඒව නරකයි. නමුත් ඒක කතාවක් තියෙන අටුවාවේ අනුරාධපුර පැත්තේ ඉඳලා උදේ පාන්දර පිනිපිට යාමේ අටසැට ලෙන දිහාට නැත්තම් ওই මිහිඳු රජ මිහිඳු මහ රත්නවන්තේ වැඩි මේ මේ මිහින්තලයට කාන්තාවක් යනවා. හාමුදුර කෙනෙක් මිහින්තලේ ඉඳලා අනුරාධපුර දිහාට පින්න පාතේ වඩිනවා. යාන්තම් මිනිස්සයා පේන නොපෙන්න පේන වෙලාවේ මේ පිනිපිට යාමේ. අර මිනිස්සයා ස්ත්‍රියව ස්වාමීන් වහන්සේ දිහා බලලා 64 මායමින් එකක් දාලා පොඩ්ඩක් hinaවක් දාලා ෂේප් වෙලා යනවා. මේ ස්වාමීන් වහන්සේ දැන් පින්නපාතේ මේ මේ මේ රූකඩේ දැකලා ඉස්සරහට යනකොට පිරිමි මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ පාරේ කාන්තාවක් යනවා දැක්කද කියලා. මේ ස්වාමීන් කියනවා කාන්තාවක්ද නැද්ද කියන දන්නේ ඇට ටිකක් නම් මම දැක්කා. දත් ඇට ටිකක් ඒ ශාන්ති ගත්ත නිමිත්ත කාන්තා රූපෙ නෙවෙයි hina වෙනකොට දත් ඇට ටික විතරයි ගත්තේ ඒ කාන්තාව දැකපු තැන ඉඳලා මේ පුරුෂයා ළඟට එනකොට මේ ශාන්ති රහත් වෙලා තස්සා දන්ත ටිකන් දිස්වා පුබ්බ නිමිත්තං මනසිකාරි තතේව ධීරෝ මහා තේරෝ අරහන්තං අපාපුණී කියලා ගාතාවක් කියනවා ඇය දැකලා ඇය දිහා බැලුවේ නෑ දත් ඇට ටික විතරයි ගත්තේ මොකද ඒ හාමුදුරුවෝ ඊට කලින් අට්ටික සංඥා ගොඩාක් වඩලා තියෙනවා නිසා ඒ සංස්කෘතික පූර්ව නිමිත්ත උනේ ඇට ටික දකින්නකොටම මේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද නැහැ. එයාට පේන්නේ දත්තට වෙලක් hina වෙලා ගියා. ඒ අට්ටික සංඥාට ගිය ගමන්ම මේකට නොගියෙන් පොඩ්ඩක් අට්ටික සංඥාට පල්ලෙහා තැනකට ගියා නම් මොකද වෙන්නේ? විනාසයි. මේ කාන්තාවත් එක්ක මොනවාරි පටලැවිලක් වුණා නම් ආමුදුරන්ඩ කිසි බාධාවක් නැහැ. නමුත් දැකපු නිසා පෙරට නිමිත්ත තිබුණ නිසා ඒකම නිමිත්තට අරගෙන වඩන ලද නිමිත්තම අට්ටික සංඥා වර්ණ තතේව දීරෝ මහා තේරෝ ඒ ධීර වූ ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. එනිසා කාන්තාවන්ට ඉස්සරහට මොක වඩන් දාලා හෝ ඇඳුම් අඳින එක නෙවෙයි තියෙන්නේ. ඒ වෙනකොට වඩල්ලාද කමටහනක් තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ කියලා හිතා. දැන් අපි මේ කරන්න හදන අපි කමටහනක් හදා ගන්නවා. ඕනේ කරදරයක් වෙච්ච වෙලාවට ඉබ්බ කට්ට ඇතුලට යනවා වගේ මම මගේ ඉරියව්වට හිත යොදනවා. එහෙම නැත්නම් මම කරලා ගිය ආනාපානෙ හිතින ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදා. ඕන උලිහිලියක් පාවුදාවයි. මට ඕන මම මේක ඇතුලට යනවා කුම්බෝ වංගාඩි සකේ කලාවේ. ඉබ්බෙක් Tamange ඇන් කට්ට ඇතුලට ගන්න වගේ සමාදහම් බික්කු මනෝ විතක්ක මේක දැකලා පහළ වෙන මනාපමනාප දෙක ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් යෝගාවචරය හොඳටම දන්නවා මොකද ඒක ඕලාරිකම් පටිච්චසම්පන්නං සංකතං ඒක එතෙන්ට යනකම් පහළ වෙලා තිබුණේ මේ දැන් පහළ වුණා මේක සමාදම් වෙන්න එපා ඊට ඉස්සෙල්ලමයි හිත තිබුණේ කෙලස් නැත්තනකනේ ආයිට මේට වැඩිය හොඳයි uppannam manapam uppannam amanapam uppannam manapam amanapam ඒතං සන්තං ඒතං පණීදං උපේක්ඛා මේ මේ මේ පහළ වෙච්ච මනාපෙට අමනාපෙට සහ මනාපනවා දෙකට ඉස්සෙල්ල මගේ හිත තිබුණේ විවේක තැනක. එච්චර. මට මේ විවේක තැනට දැන් ඕඩ වෙලාවක යන්න පුළුවන්. මොකද ඒකක් තියෙනවා. දැන් මේකත් මෙතන තියෙනවා කියලා මෙයා ඒ උපේක්ෂාවට එන්න දන්නේ මේ ඉතිසල ලක්ෂ වාරයක් ඒක වෙලා. වර එක කෙලස් උපදිලා තියෙනවා. වර එක හරි පැත්තට ඇවිල්ලා දැන් පරෝපදේශ රහිතව දන්නවා මේ පැත්තට ගියොත් ලෙස්සලා වැටෙනවා මේ පැත්තට ගියොත් ස්ථාවරය ලැබෙනවා කියලා තමන්ම මේ කෙලෙසේ අද්දරට ඇවිල්ලා uppන්න කෙලෙසේ අද්දරට දැනගෙන අරමුණේ වාසිය ලබනවා නැවත අරමුණේ ගෙනත් තියෙනවා මෙතෙන් යන එක නම් අපි කියන විශේෂ භාගීය සමාධියක් තියෙන කෙනෙක් කියලා. යාට නිබ්බේද භාගීයේදී ලැබෙන වාසිය තමයි යා ඕනම තැනකට යන්නේ දැනගෙන මෙතන කෙලස් තියෙනවා. ඒක ඥාන මාමයි දෝෂ. ඒ වගේ දෝෂයක් ඇත්තේ නැහැ. මම ගිහිල්ලා ආරස්සා වෙන හැටි දැනගෙන යන්න ඕන එහෙමනම් එහෙම ආරස්සා වෙන හැටි දන්නවනම් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා විසභාජනයකට අත දැම්මට මොකුත් වෙන්නේ අතේ තුවාල නැත්තක් කියලා. මේක ටිකක් සදාචාරයට පොඩ්ඩක් විරුද්ධයි. මොකද සදාචාරය කියන්නේ අපි යන්නේ යන තැන්වල මේ මේ මේ දේවල් නැති වෙන්න ඕනේ මේ මේ දේවල් තියෙන්න ඕනේ කියලා මේ සමාජයේ සදාචාරගත කරන්න නහර පුප්පගෙන අමුඩ ගහගෙන නටන જાතියක් මේ ලෝකේ ඉන්නවානේ සදාචාරවාදී උන්ට තමයි කියන්නේ ෆන්ඩමෙන්ටලිස්ට්ලා කියලා එහෙම නැත්තම් මූලධර්මවාදීන් කියලා එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ බුදුහාමරෝ පෙන්වන්න හදන මේ ඉන්ද්‍රිය සංවරය මොකක්ද කියලා. ඒකට යන්නමත් ඕනේ. ගිහිලා කෙලෙස් උපදින බව දැනගන්නත් ඕනේ. කෙලෙස් උපදිනලා මෙන්න මේක නික්ලේශී තන කියලා දැනගන්නත් ඕනේ. මේ දෙකම දන්න කෙනාට සේක ශික්ෂාගරුක වෙන කෙනයි කියලා කියනවා. ඊට පස්සේ ඕන කෙලෙසකට ගියාම එයා දන්නවා කයිබ්බ කට්ට ඇතුලට එන්න පුළුවන් නම් ප්‍රශ්නේ තියෙන්නේ Tamange සංකප්ප තමයි. මේ ඇති දකින්නකොට ඒ එතන පහළ වෙන සංකල්පය පිළිබඳව සූදානම් ශරීරයක් තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මිනිස්සයා ප්‍රිය කරන්නේ තමන්ගේ සංකල්ප වලට මිසක් ලෝකයේ තියෙන විචිත්තත්වේ නෙමෙයි. ඒ නිසා කෙලෙසේ තියෙන තමන්ගේ සංකල්ප වල මිස ලෝකයේ විචිත්තත්වේ නෙමෙයි. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ විචිත්තකම ඊතර තිබිච්චාවයි. අතෙත්ත දීරෝ විනේති ඡන්දා. දීර පුද්ගලයා තමන්ගේ මේ රාග කාම ඡන්දේ විනේනේ කරනවා. හික්මව ගන්නවා. බාහිර රූප වලට තොස් කියන්නේ නැහැ. ඒවට කියනවා විශේෂ භාගීය සමාධි නිබ්බේද භාගීය සමාධි කියලා. අනික් කෙනා මේක දැක්කට පස්සේ සන්තෝෂයල අනේ කාලයකට පස්සේ කාම රූපයක් දැක්කත්තයි කියලා ඇස් දෙක පිහලා හොඳට ෆොටෝ එකකුත් අරගෙන ලොක් කරලා ගෙනල්ලා පිටියෙත් ගහගෙන රාජින් කියලා බල බල ඉන්නේ. දැන් ඒවට පහසුකම් ඕන තරම් තියෙනවා. කාමේ දනවන දේවල් වලට පහසුකම් තියෙනවා. නමුත් මෙහෙමත් කරපු යුගයක් මට තිබුණා. දැන් මට තේරෙනවා මේ දැකපු වෙලාවෙදීම දැන් ඔන්න මන අපේ පහළ වුණා. දැන් අමනාපය පහළ වුණා මට කවදටද පුළුවන් වෙන්නේ මේක දකින්න චිත්තක්ෂණයට ඉස්සලා මගේ හිත සාන්ති කර තැනක තිබුණේ සාන්තං පනීතං ඒතං සන්තං ඒතං පනීතං ඒකට මට ආපහු යන්න කිසි බාධාවක් නැහැ ඒකට තියෙන්නේ මට දැන් ඉන්නේ මම මනාපේ බව දැනගන්න ඉන්නේ යමනාපේ බව දැනගන්න හැබැයි ඒ මනාපේ ආගන්තුක එකක් ඒ යමනාපේ ආගන්තුක එකක් ඕලාරිකක් පටිච්චසමුප්පන්න සංකතං ඒක එතන පටන් ගන්න එක. මේ මේක සමාදම් වෙන්න එපා. ඒක නොවිත් මේ ගොඩ එන්නත් බෑ. ඒක කක්ක ටිකක් ගෑවෙන්න ඕන. ගෑවිච්ච බව දැනගන්න ඕනේ. ඒකට දැනගන්න සුද්ධ කරන තැන මෙතන තියෙනවා. බුදුන්ට බින්දිද්ද වෙන්නේ. ආන්න මෙතෙන් ගිය කෙනා ඒ කියන්නේ මේ නිබ්බේද භාගීය සමාධිය ඇති කෙනා නිවනේ සන්තිකය කියලා බුදුරජාණන්සේ කියනවා. ඒ කෙනා බුදුරජාණන් වහන්සේට බිස්නතකට සයින් කරලා අත්සන් කරලා මේ ෆිනෑන්ස් ෆිනෑන්ස් ගෙවලා ෆිනෑන්ස් එකට කාර් එකක් ගත්තා වගේ යා කාර් එකේ තමයි දැන්ඩක් පාවිච්චි කරන්නේ පොඩ්ඩක් ගෙවන්න තියෙන ප්‍රීමියම් එක මේ කුලිය විතරක් හැබැයි තැන්නත් දැන්ඩම කාර් එකේ අයිති ලැබෙනවා මේ කියන ගැටේ මේ කියන නිවිසේත භාගීය සමාධිය තියෙන කෙනාට නිබ්බේද භාගීය සමාධිය තියෙන කෙනාට නිවන අවශ්‍ය නෑ එයා දන්නවා මේක දිගට කරගෙන ගියොත් නිවනේ මේ පිට කොහෙවත් නතර වෙන්න දෙයක් නෑ මොකද මුළු ලෝකෙම යන්නේ මේ උපදින දේ ඒ වෙන කෙලෙසේ සමාදන් වෙලා ඒක නැතිකරන්න ඒක හොදන්න සබන් හොයනවා. ඒක පහළ වෙන පොඩකට ඉස්සලා තිබුණ හිතත් දක්ෂයා ඒත් එක්කම ගිහිල්ලා Tamange අරමුණට ගියාට පස්සේ තියෙන මේ ඒතන් සන්තන් ඒතන් පණීතන් අධිසං උපේක්ඛා කියන මේ සාන්ත ප්‍රණීත භාවය මානව අයිතිවාසිකමක් කියලා දන්න මනුස්සයා උප්පත්තියෙම නිවන් දැකලා තියෙනවා. අපි මේ එනේන කුණු කන්දලේ සමාදන් වෙලා එනේන කුණු කන්දල නැති කරන සබන් જાති අහනවා මේක විම් දාන්නද මේකට සබන් දාන්නද රීන්තෝ දාන්නද ඒ කුණු ටික සමාදන් වෙච්ච එක මේ නික්ලේශී තනක් සාන්ත තනක් ප්‍රණීත තනක් පටන් ගත තන තියෙන දන්න කෙනාට පේනවා නම් ඕක සමාදන් වෙන්න දුව අපව આવොත් තියෙන්නේ ඒතන් තන්තන් ඒතන් පණීතන් කියලා ඒ කෙනාට ඒ තියෙන ඒ මන්තරේ මතුරුනකොට තියෙන සැප තියෙන බුදුහාමුදුර අවුරුදු 2600කට කලින් පහළ වුණත් මේ චිත්තක්ෂණය අකාලිකවම සාන්දෘෂ්ටිකව මේකේ පළ තිනවා කියන. ඒ ලබන බුදුහාමුදුර හම්බෙන්න ඕනේ, මෛත්‍රී බුදුහාමුදුර හම්බෙන්න ඕනේ, දසපාරමිතා පුරන්න ඕනේ. ඇත්ත තමයි. හාන භාගීය සමාධිය, තితి භාගීය සමාධියවත් දන්නේ නැති කෙනාට එහෙමවත් හම්බෙයිද කියලා විශ්වාස නැහැ. නමුත් Taman හාන භාගීය සමාධිය ඉක්මනට තితి භාගීය සමාධියට මේ විශේෂ භාගීය සමාධියට යන්න ඕනේ නම් මතක තියාගෙන ඉන්න මේ කෙලෙස් එන්න ආරින්න. එන්නකොටම ඒ කෙලෙස් එන්න පොඩ්ඩක ඉස්සලා තිබුණ සිට කෙලෙස් ආවට පස්සේ මට ආපහු ඉතින් ගන්න පුළුවන් මොකද ඒක මගෙන් නැතිලා නැහැ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචර ඊටාම දක්ෂව මේ එනේන කෙලෙසේ එතන එතනම අඳුනගෙන කෙලෙස් පැත්ත හිතන්නවත් ඒවා. කතා කරන්න යන්න එපා. නාභි වදති, නාභි නන්දති, නාජ්ජෝසතිත්‍ති. ඒකට අභිරමණය කරන්නත් එපා. ඒකට වචන කතා කරන්නත් එපා. රින් ගන්නත් එපා. රින් ගන්න තමන්ගේ අරමුණට. රින් ගන්න තමන්ගේ ඉරියව්වට. රින්ගන්න තමන්ගේ මූල කර්මත්තාන්ට ඒක නික්ලේශී. ඒක නිර්මලයි. ඒක බුදු ඥානසේ සඳහන් කරන්නේ අශෝකං විරජං ඛේම. එතන ශෝක නැහැ, රජස් නැහැ, ඛේම භූමියක්. ඒක තමයි මේ manussකය කියන්නේ. ඕක ලබන්න තමයි අපි ගිය ආත්මේ තඩමැව්වේ. දැන් ලැබුණට පස්සේ කියනවා අයියෝ බලන්නකෝ ලැබිච්ච manussකය කළු පාට එකක් නේ. සුදු පාට එකක් ගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න ක්‍රමයක් නැහැ. එතන මට ලම්බුන ටික දිග ශරීරයක් මේක කෙටි කරගන්න එකක් නැද්ද? මට හමුනේ කෙටි වෙන්නේ පොඩක් දික් කරලා දෙන්න බැරිද? හයියෝ මේ ලෝකයා මේ ලැබිච්ච මනුස්සාත්මයට තුච්ච විදිහට සලකන හැටි ලබා උපන් හැටි තමයි බබා හම්බෙන්නේ. උඹ කරපු කර්ම හැටි තමයි ඔක හම්බෙන්නේ. ඉතින් දොස්තරලා කියනවා ප්ලාස්ටික් සර්ජරි කාරෝ කියනවා ඉන්න අපේ පොලිමේ අපි ඕන දෙයක් හදලා දෙන්න. ස්ත්‍රී ලිංගයන් ගියොත් පුරුෂ ලිංගයක් දාලා දෙනවා. පුරුෂ ලිංගයක් අරන් ගියොත් ස්ත්‍රී ලිංගේ දාලා දීලා අවුරුදු 5ක් වෛශ්‍යවෘත්ති කරපු ගමන් හෙන්න ගාණක් අරගෙන ඉන්න පුළුවන් සිංගප්පූර වලට දැන්. ට්‍රාන්ස්ලේට්ස් කරගත්තොත් මේ පුරුෂ ලිංගේ කබල ස්ත්‍රී ලිංගයක් බද්ධ කරගත්තොත් අවුරුදු 5ක් වෛශ්‍යවෘත්ති කෙරුවොත් ප්‍රංශයට ගිහිල්ලා සිංගප්පූර ගියාදී ඕඩි ගාණක් හම්බ කරතයි. අපරාධෙ මේ ඉස්කෝලේ ගිහිල්ලා වීසා හොයාගෙන පාස්පෝර්ට් හොයාගෙන නටන්න ඕනේ නැහැ. ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම අපායට විතරයි. පැහැදිලිවම අපාම අද තියෙන විද්‍යාවෙන් අද තියෙන ওই දැනුමෙන් ඔකට තමයි බුදුහාමසෝ කියපු දේ තමයි ඕන වෙලාවක ඕන කෙලෙසක් පහළ වෙන්න පුළුවන් බබා. හැබැයි ඒ කෙලෙසේ පහළ වෙන්න ඉස්සලා තිබුණ හිත ඕන වෙලාවක අපව ගන්න පුළුවන්. මේක විස්තර කරනකොට කියනවා බොහොම විචිත්‍රව කියනවා ඒක ඇත්තටම ඇත්ත කියනවා අටුවාවේ සඳහන් වෙන එකක්. යම් කිසි කෙනෙක් මේක හරියට දැනගෙන මතුවෙන මතුවෙන සංස්කාර વિશે මේ බලාගෙන ඉන්නකොට ඇති වෙන මනාපමනාප දෙක මේ කතා කරන්නේ. යමක් අහනකොට ඇති වෙන මනාපමනාප දෙක මේ කතා කරන්නේ. ගන්ධ සූඳක් වදිනකොට මනාපමනාප දෙක පහළ වෙන ගැන මේ කතා කරන්නේ. රසක් වටනකොට මනාපමනාප දෙක පහළ කරන ගැන මේ කතා කරන්නේ. පහසක් ලැබෙනකොට ලැබෙන මනාපමනාප දෙකන මේ කතා කරන්නේ. Tamande හිතට එන වල්බూరు අදහස් වල තියෙන මනාපමනාප දෙක කතා. එනකොට මේ මනාපේ මේ අමනාපේ කියලා දැනගත්තට පස්සේ එයාට තේරෙනවා නම් මනාපමනාප දෙක පහල නොකර ගන්නා වූ නැත්නම් මනාපමනාපම් කියන වචෙන් ගැලපෙන විදිහේ මධ්‍යස්ත තැනකොත් මේකේ තියෙනවායි කියලා. ඔන්න මධ්‍යම ප්‍රතිපදා ලැබෙන. ඒක බලන්න බෑනේ මනාපමනාප දෙක අඳුනන්නේ නැතුව. නිසා මනාපමනාප දෙක දකින්නකොට මතක තියානින්න මේක කළුයි මේක සුදුයි මැද තියෙන අලු පහට තැන. මේ මනාපෙදලා අමනාපෙට පහල වෙන්නේ ඒක ආරහා. අමනාපෙදලා පනාපෙට පහල වෙන්නේ ආරහා. මෙන්න මෙතෙන් පොඩ්ඩක් හිත දැම්මනම් කම්මැලි නීරසයි, ඒකාකාරී, නිදිමතයි. ඉතින් ඒක එනකොට අපි නැගිටලා යනවා. මෙතන ඉන්න කාටවත් අතිනද භාවනා කරනකොට කම්මැලිකම ආපු නැති කෙනෙක්. නීරසකම ආපු නැති කෙනෙක්. ඒකාකාරීකම ආපු නැති කෙනෙක්. දන්නවද ඒක රාගේ අනිත් පැත්ත කියලා? රාගේ තියෙන උනන්දුයි බොහොම උනන්දුයි වැඩ කරනවා. මේ ඒකාකාරීකම කම්මැලිකම නීරසම ආපු ගමන් අපි හිතනවා භාවනා කැඩිලා, සතිය කැඩිලා, මේ භාවනා කර මේ භාවනා මැදයන් හරිය නැහැ. මේ කර්මස්ථානේ හරිනේ. මේ ස්වාමීන් වහන්සේට කරන්න බෑ කියලා වෙන භාවනා මධ්‍යස්ථානට යනවා මේ මනාපමනාප පහල කරගන්න. ඉගෙන රාගේ පහල කරගන්න. මෙච්චර ලස්සන රාගේ කපන මනාපේ නැති ඒකාකාරී කම්මැලි නීරසයි කියන දෙයට හුදේකලාව කියන වචනේ පොඩ්ඩක් දාගන්න. විවේකයේ කියන වචනේ දාගන්න. දාහන පුළුවන් තරම් හුදේකලාවෙන් පුළුවන් තරම් විවේක වෙන්නේ. එතකොට තේරෙවි අපි මෙතෙක් කල මේක වළක්වන්න ගිහිල්ලා මනාපමනාව දෙකේ ගැලුනා. ඒ දෙක මැද තියෙන මනාපමනාව කියන වචන දෙකම දාලා සුඛ දුක කියන වචනේ හරවලා අදුක්කම සුඛ කියන වචනේ හරහා තියෙන මේ දේ දැක්කේ නැති නිසා අපි විචේත භාගිය වෙන්නේ නැහැ. අපිට කවදාවත් මධ්‍යම ප්‍රතිපදා පේන්නේ දැක්කොත් යහට මන අපේ පහළ වෙනකොටම දුකක් ඇති වෙනවා. අන්න මගේ සංසාරේ කෙලස ගත්තා. අට්ඨියති දුකක්. හරායති ලැජ්ජී වෙනවා. jigucchati jugupsadanaka වෙනවා මේ තිබුණ චිත්ත චිත්ත ප්‍රවෘත්ති කෙලෙසුනා. එතකොටම දන්නවනම් ඒකට කියනවා අප්‍රමාදය කියලා. දැනගෙන පහ වුණොත් අපේ අතින් නරක වැඩ වෙන්න ඉඩ තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නෑ දන්නවනම්. මෙහෙම එනකොට එනකොට මේක දැනගන්න පුළුවන් නම් මේ මේ ලස්සන තිබුණ චිත්ත ප්‍රවෘතිය මේ නරක උණයි කියලා එයා ළඟ ඇති වෙනවා ලෑස්ති වෙච්ච ගතිය. සූදානම් ශරීරයක්. අන්නේම සූදානම් ශරීරයේ ආපු කෙනාට කෙලෙසයක් එනකොට ඒකට කියනවා පටිලියති පටිවත්තති න සම්පසාරියති පටිකුට්ඨති කිය. ඒකට මේ නිදර්ශන වගේක් පෙන්නනවා අටුවාචාන් වහන්සේ උන්ට භාවනා කරපු උපේක්ඛා ඥානේ සංඛාර උපේක්ඛා පහළ වෙච්ච කෙනාට කෙලෙසයක් එනකොට එයා හැසිරෙන්නේ කින්දරක් ළඟට ලං කරපු කුරුළු පියාට්ටක් වගේ. පිච්චි පිච්චි පිච්චි පිච්චි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එනවා මිසක ගින්දර අල්ලන්නෙත් නැහැ. ගින්දරට කඩාපනින්නෙත් නැහැ. එහෙම නැත්නම් ප්ලාස්ටික් නූලක් ලං කෙරුවොත් ඉටිපන්දන් දැල්ලකට ඒක පිච්චි පිච්චි ලැජ්ජ වෙවි මුකුලිත විලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එන්න වගේ මේ විශේෂ භාගීය මේ සමාධිය තියෙන කෙනා නිබ්බේද භාගයේ සමාධිය තියෙන කෙනා මේ ගින්නක් වගේ කෙලෙසයක් ළඟට ආවට පස්සේ චෝදනා කරන්නවක්වත් ඕ සිප වෙනඳ ගන්නවත් යන්න එයා වහාම ඉදurang අකුල ගන්න. ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ. ඒ කියන්නේ පතිලියති කියලා කියන්නේ පැතිරලා යන්නේ නැහැ. පති කුට්ටති කියලා කියන්නේ ආපහු මෙහෙම ඇතුළට අකුල ගන්නවා. පතිවත්තති නමා ගන්නවන්න සම්පසාරීති ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒකට කියනවා ලැජ්ජී කුක්කුච්චක කියලා. යමක් Tamanට නොගැලපෙන දෙයක් ඉදිරිපත් වෙච්ච ගමන් පැනලා දෙන්න යන්නේ ලැජ්ජී තත්ත්වයටපත් වෙනවා කුක්කුච්චක තත්ත්වයටපත් වෙලා කියනවා ඕක නම් මට කරන්න බෑ. මං අපේ ගුරු හාමුදුරන්ගෙන් අහලා ඇවිල්ලා කියන්නේ. ඕක මට විශ්වාස නැහැ මං අම්මයින් අහලා ඇවිල්ලා කියන්නේ. එහෙම නැත්නම් මේක මට දන්නේ නැති ශේෂ්ඨයක් මං අසරණ හරි කියලා මෙයා ලැජ්ජී වෙලා කුක්කුච්චු කියලා පස්සට එනවා මේ සෝෂල් ලයිස් වෙනවා කියන එක නෙවෙයි මේ අපි ජෝසලා ඉස්සන කියලා පැනලා දෙනවා කියන එක. හොරාට ඉස්සලා කේල් කරන වැටපයින්න. වැඩි විපත් වෙච්ච ගමන් ස්ත්‍රියාවක් කෙල්ලෙක් පුරුෂාන්තරයට යනවා වගේ. මේකේ තියෙන අනිත් පැත්ත. ඉතින් මේ කාරණා නැතුව මේ වගේ මේ බයට ලැජ්ජ ගතිය, ලැජ්ජ කුකුච්ච ගති නැතුව අපි කොච්චර භාවනා කරුවත් බලන්න මේ ಗುಣ ධර්ම හිතට වදීද කියලා. අපි ගුරු પરම්පරාවක නෙවෙයි නම් ඉන්නේ. අපිට මේ වගේ සංස්කෘතික ලක්ෂණ නැත්තම් භාවනා කරලා කවදාකවත් අපි ඇයිද විශේෂ භාගීය සමාධියකට මේ ලැබිච්ච හැම වෙලාවෙම අපි අල්ලන්නේ එක්කම නාපේ එක්කම නාපේ. ඒක ප්‍රශ්නයක් නෑ. මනාපමනාප වල කියලා ප්‍රශ්නයක්. යාට තේරෙනවා නම් මම මේ සද්ද ගැන මේ චෝදනා කරන්නේ සද්දෙට අමනාපේ පහළ වෙලා. හිතවිලි ගැන චෝදනා කරන හිතවිලට අමනාපේ පහළ වෙලා. වේදනාව ගැන චෝදනා කරන වේදනාවට අමනාපේ පහළ වෙලා. අර එදා ආපු නැති ආයදා ආපු ආලෝකයේ අයියදාවේ නැත්තේ කියලා චෝදනා කරන්නේ මනාපේ පහළ වෙලා. එදා ආපු විවේකේ දැන් ආවේ නැත්තේ ඇයි කියලා චෝදනා කරන්නේ මනාපේ පහළ වෙලා. එදා ආපු සංහිඳියාව අද නැත්තේ ඇයි කියලා ඉල්ලන්නේ මනාපේ පහළ වෙලා. ඉතින් යා කවදා හෝ ඒ චෝදනාව කරන්න ඉස්සෙල්ලම මේ වාක්‍ය මං ලියන්නේ මෙන්න මේ අනුසේ ධර්මයට අහු වෙලා කියන එක දන්නවනම් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කාගෙත් එක අත්පොත් තියලා ඉඳුල් කට ගාවලා තමයි උගන්වන්නේ. කවමදාකවත් සහජයෙන් මනුස්සයට ඒක මතු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අත පොළවේ ගහලා දිවුරලා කියනවා. ඒ බුදුබණක් අහන්නම ඕන. බුද්ධ පුත්‍රයෙක් දකින්නම ඕන. බුදු දකින්න ඕනේ මේ වැඩේ කරන්න. කොහොම කොහමද කියලා ආවනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ පහළ වෙන මනාපයමනාපේ දෙක තමයි මී හරකෙක් නාස්ලනුවක් දාගත්තව අපි එහාට අදිනවා මෙහාට අදිනවා නඩු කියනවා රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. ඒකට වෙන්නේ මොකද්ද මූල කර්මස්ථානේ අමතක වෙන්නේ. එකයි වෙන්නේ. මූල කර්මත්තනේ අමතක. ඊට පස්සේ අරක දිගේ එන්න කතන්දර ගොතනවා. එන්න නඩු. ඇපිල් සුපිරිම් කෝට් නඩු. ඒකට ඇහුවොත් එහෙම ඕක කරන ගමන් මේ වේදනාවෙන් දඟලන ගමන් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මොනවද කතා කරනද මේ වේදනාව නැති කරන්න හැටි කියලා දෙන්නකෝ. ඉක්මවල යහපතට ගිහිල්ලා අහනවා. ඔබ අන්තර තේරෙන්නේ නැද්ද මම මේ කියන එක මේ මං අහන්නේ වේදනාව නැති කරන. ඒකට ඇහුවොත් මේ වේදනාව තියදී ඉඳගෙනද ඉන්නේ සක්මන් කරන්න කියලා ඒක නිකන් හරියට මේ උසාවියේදී විරුද්ධ පක්ෂයට ඇහුවා වගේ නඩුවක්. හරස් ප්‍රශ්න ඇහුවා වගේ. දැන් මම කරන්නේ කෙලින්ම උසාවියට ගන්න. ඇවිල්ලා හරස් ප්‍රශ්න දෙක තුනක් අහන්න. මට බේන සාර්ථකයි. රිද්දෙනවා. ඒ කෙනාට ටිකක් එතනම නිකන් මේ කටේ තියෙන හරිවන්දන රෙද්ද පල්ලෙන් බහින ගතියක් එනවා. හැබැයි කට්ටියට වදිනවා. එකෙකුට ගහනකොට හොදි බහින්ද කට්ටියටම වදිනවා. මොකද මෙතෙන් දෙන්නේ හුඟ දෙනේ මොනවද ගෙනියන්නේ? මේ භාවනා මධ්‍යස්ථානයේ. ගිනියන්න නෙමෙයි තියෙන්නේ නමන්න බහර වෙනම නාපේ පහල වෙනම නාපේ එතෙන්දි දැක්කන ඒක නැති වෙන එකයි වෙන්නේ මොකක්වත් ගිනියන්න හම්බ වෙන්නේ හැම කෙනෙක්ම මේ මූලික උපදේශ ටික අහලා භාවනා කරන්නේ නැත්තේ gederin එන්නේ මොකද්ද එක්ක අන්තට්ටුවක් දාගෙන යන්න කියලා නැත්නම් රත්තරන් පාට වෙයි කියලා නැත්නම් මොනවරි වෙයි කියලා මේ මොකක්වත් නැහැ මොන්නම දෙයක්වත් නැහැ Tamanට පහල වෙන පහල වෙන මනාපේ පහළ වෙන පාරන අමනාපේ මේකට යටින් කියන්නේ රාගානුසය පටිඝානුසය කිය. මනාපමනාපං කියලා කියන්නේ මෝහානුසය. රුචිත් නැහැ අරුචිත් නැති මන්දියස්තේ. මෙන්න මේක දැක්කොත් මේ පාවෙන අයිස් කුට්ටියේ උඩ තියෙන කෑල්ල නෙමෙයි යතුරු යට යට තියෙන කුට්ටිය යටිහිත කියලා කියන්නේ. මේක පේන්න පටන් ගත්තට පස්සේ පේනවා මේකට අවුරුදු 2600ක් පරණුණයි කියලා පිළුණු වෙන ගතියක් මේ සාසනේ නැහැ. මේකට මේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉපදෙන්න ඕනයි කියලා විශේෂයක් නැහැ. දැනටත් මේක කහ කැල දෙකට කැඩු වගේ තියෙනවා. අපිට තියෙන්නේ අපි මේ වනාපමනාවදක පැත්තට තියාගන්න බැරි කම. මුළු ජීවිතේ පුරාම සටන් කරන්නේ අපේ මන අපේ දිනවන්න අපි. අපේ යමන අපේ පච කරවන්න. ඉතින් ඉතින් මැරුණත් ඉවර නැති සටනක් මේ කරන්නේ. නමුත් අපි දන්නවද මේ මනාපමනාප දෙක අවුරුදු 6න් පස්සේ අපේ ජීවිතේ එකතු වෙච්ච පිළිකාවක් කියලා. අපේ අම්මලා තාත්තලා අපිට තිබු කුණු හරපයක් කිය. පිටිසල තිබුණේ නැහැ කියලා. නසත්‍රකාරයෙක් මට කියනවා කොල්ලා ගෙල්ල ඉපදින්නේ ස්වාමීන් වහන්සේ හෙළුවෙන් ඌට ලැජ්ජ බය නැහැ. කවුද ඉස්සලම රෙදි අඳන්නේ කියලා අහන ඌට. අම්මයි තාත්තයි ඊට පස්සේ ඌට කවදාකවත් නැති බයක් ලැජ්ජාවක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න කෝල වෙන්න පටන් ගන්නවා. දැන් අවුරුදු 50කටක් ගියේ එක රෙද්දක් ගැලෙවොත් එහෙම කොහොමද කිරිමෙල් නඩුව? අවුරුදු 4 5 එක රෙද්දක් ඇඳුවොත් විලැජ්ජයි. කොහෙන්ද මේ ගුණවර වාවේ? මේ ශිෂ්ටාචාරය හරහා. ඒක ඉස්සරහින් තියාගත්ත කට්ටිය අර ඇඳුම ඇඳුවත් උසස් මේ ඇඳුම ඇඳුවත් පහත් හම්බ කරන කන්නේ මේ ඇඳුම් මහණේ උන්ගේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ කුණුහරුපයක් මිස අපේ වර්ණ ගොවියා අමුඩේ ගහගෙන කුඹුරේ වැඩ කරනකොට කොච්චර ලස්සනද. දැන් මාලිගාවට යන්න ගියාම කියනවා ගෑනු රෙදි අඳින්න ඕනයි කියලා යට යටට රෙදි ගැලක් අඳනවා. ඒ දුද්දෙක් ඇවිල්ලා අහනවා දැන් පිරිමින්ට අඳින්න ඕනේ නැද්ද කියලා අහනවා. ගෑනු උඩට අඳින්නගෙන පිරිමි බෙර ගහනකොට මේ මිනිස්සු උඩට අඳින්නේ නැහැ නේ. හොරණ ගහන එකත් උඩට අඳින්නේ නැහැ නේ. ඒ සුද්දෝ කියන ඉතින් අර පිරිමි ඉන්නේ. ගෑනුන්ට විතරයි පෙන්වන්න බැරි. මේ ළඟදී ගියා ගියා ලංකාවේ නැටුම් කණ්ඩායමක් බුරුමේ. පස්සේ බල්ලා කිව්වා මේ එළුවෙන් නටන්න දෙන්න බෑ කිව්වා බුරුමේ. උඩට ඇඳගෙන ඉන්නේ කිව්වා. දැන් උඩට නැට්ටුවට උඩට නැට්ටුවට පස්සේ මොන නැටුමක් කරන්න නටන්න බෑනේ උට අර බබළු මාලේනේ දාන්නේ. කට්ටිය අකුලන ආවා. මොකද ඒ රටේ විලිච්ඡ නැති වැඩක් මේ කරන්නේ. අපේ රටේ උසස් සංස්කෘතික ලක්ෂණයක්. මේ වගේ මේ කවුදෝ දීපු මනාපයකට කවුදෝ දීපු අමනාපයකට දැන් අපි මෙතන ඉන්නවයි කියන්නකො ඊගාවාත්තේ බැල්ලියක බඩේ ඉපදුනොත් අසුචි පිටක් කියන්නේ මනාපයක් නේ දැන් අමනාපයන්නේ දැන් මේ ආත්තේ මිනිස්සු වෙලා හිටියා කියලා ලබන ආත්මේ අසුචි පිට කම්බෙචා ඉඹලා කන්න නැතුව ඉඳී කියලා හිතනවා බැල්ලියක බඩේ ඉපදුනොත් පිස්සු ලණුවෙන් අදින මිනිහට තරහ වෙලා ගිහිල්ලා කාලා එන්න ඕනේ අපි පැත්තේ කියන ඌ කියනවා අනේ මහත්යෝ මේ බල්ලෙකුට අසුචි පිටක් දැක්කට කෑවේ නැතත් කමක් නැතුළු ඉඹලා ආවෙවත් නැත්තම් ඉසේකක් කොවක් එනවා. ඒ නිසා ඕගිල කරලා හරියනවා. ඒක බලු සංස්කෘතික ප්‍රශ්නයක් නෑ. කවුද දන්නේ අපි ඊගාවත් මේ බැල්ලියක වැඩේ උපදින්නේ නැති වෙයි කියලා. මේ හම්බ වෙච්ච తත්‍ර తත්‍රා විනන්දිනේ කියලා මේ සිංහල බෞද්ධකම බදාගෙන මේ නට නැටිල්ල ඉඳලා ඊගාව සිලිප් වෙලා ගිහිල්ලා ඉපදුනොත් කැරණියකේ බඩේ. බැල්ලියකේ බඩේ. කොහේයිද? ඇයි අපිට මැරෙන්න ඉස්සෙල්ලා මේක දිහා බලන්න බැරි? අපි ඉන්න සමාජය වෙනස් කරන්න ඕනේ, ආචාර ධර්ම වෙනස් කරන්න. හැබැයි ඕකට ඔච්චර මැරෙන්න එපා. එතකොට මේ විශේෂ භාගීය සමාධිය ගන්න බෑ. ඒකට ගියොත් නිබ්බේද භාගීය සමාධිය ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ විතරයි ඒක තියන්න ඕන තැන තියලා. ආචාර ධර්ම සමාජ ධර්ම තියන්න ඕන තැන තියලා. සමාජයත් එක්ක නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මම දැන් මෙතන. නිවනට දෙන්නේ කරටක් දාගෙන යන්න බෑ. ආචාර ධර්ම සමාජ ධර්මත් එක්ක නිවනක් නැහැ. ඒසා විශේෂ භාගයේ සමාජයට යනකොට මෙතෙක් කරගෙන ගිය හැම දෙයක්ම විවේචනාත්මකව බලනවා. නිබ්බේද භාගයේ සමාජයට යනකොට පේන තෙක් මාන කවුරක්වත් නැහැ. මොකද ඔක්කොමලා කාමේ යට වෙලා ඉවරයි. ඉතියාට කිසි බාධාවක් ප්‍රශ්නයක් එන්නේ ආර්යයන් වහන්සේලා විතරයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ දර්ශනේ ඒ බලන්න පුළුවන් ගතිය මේ හැම පෘථග්ජනය තුළම තියෙනවා. ඒක ඒක විප්ලවීය චින්තන රටාවකින් එළියට ගන්නවා. ඒ විප්ලවීය චින්තන රටාවට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒ යෝනිසෝ මනසිකාරය නැතො කොච්චර භාවනා කරත් අර ලෙඩ බෝ වෙන තන සංක්‍රමික රෝග තියෙන තැනකට අර එන්නත නැතුව ගියා වගේ බෝ වෙනවා. යන්න ඉසලා ඉන්න තරම් යන්න එන තමයි මේ විශේෂ භාගීය සමාධිය නිබ්බේද භාග්‍ය සමාධිය කවුරු මොන විදියෙන් කෙලසන්න ගියත් කෙලෙසුනොත් මම පරාදයි. මට තියෙන්නේ කෙලෙසෙන්ට ඉස්සල්ලා තිබුණාට වැඩිය දැන් මේ ඔපටිච්ච සම්පන්න ඕලාරික සංකත කෙලෙසයක් ආවා. ඒක එතනදීම දැනගත්තා නම් වහාම තමන්ට පුළුවන් අර ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ තමන්ගේ අරමුණේ තමන්ගේ ඉරියව්වේ නික්ලේශී තැන්ට යන. ඉතින් කවදා හෝ කමඨාන් සුද්ධ කරනකොට කියනකොට පුළුවන් වුණා නම් මේ සද්දක ඉඳලම අරමුණට ආපු හැටි. වේදනාවක ඉඳලම මූල කර්මත්තාන්ට ආපු හැටි. හිතවිල්ලක ඉඳලා මූල කර්මස්ථානට ආපු ඇති ඒ මිනිස්සයා නිවන් දකින්නක වළක්වන්න මොනම බ්‍රහ්මයකටවත් යකේටවත් කෙලෙසකටවත් බෑ. එච්චර ලස්සන සාහිත්‍යයක් මුළු ලෝකෙම නැහැ. කෙලෙසිච්ච තැන ඉඳලා තමයි නික්ලේශී තැනට එනවා. මේ කරපු භාවනාවෙන්ම අත්දැකීමෙන්ම අත්තරදි වලින්ම එතෙන් නැවිල එක බොහොම ආඩම්බරෙන් කියනවා. මගේ මෙතෙන්ට කෙලසුණා මම එතනදිම දැනගත්තා එතකොට මම ගෙදර ගියා වගේ මගේ මං අරමුණට මං ගියා මගේ ඉරියව්වට මං ගියා ඉරියව්වට ගිහිල්ලා බලනකොට ඉරියව්ව මම කවදාකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ගෙදර යනකොට බලයන් යන්න කියලා දොර වහන්නේ එහෙම එකක් තමයි මේ අනුසත්ත්ව භාවය කියලා කියන්නේ ආන්න එක සමාදන් වෙන්න දන්නවනම් අපි මෙතෙක් කලොත් තිබුණු මේ හැකියාව ඒකට කියනවා ප්‍රභවය කියලා එහෙම නැත්නම් ඒකට කියනවා සම්පත්තිකර අවස්ථාව කියලා සමාදන් වෙච්ච ගමන් ආනිසංශ තියෙනවා. සමාදන් උනේ නැත්තම් අනිවාර්යයෙන්ම සමාදන් වෙන්නේ අකුසල් සමාපත්තියක් කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ යන ගමනේදී මේ වැඩේට පටන් ගන්නකොට තිබුණ මේ මනුස්ස ආත්ම භාවපත් අත්පටිලාභය මේ කය මේකත් එක තමයි ගමන තියෙන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නවනම් හිටගෙන ඉන්නවනම් චිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා ඉඳගෙන ඉන්නේ වේවා හිටගෙන ඉන්නේ වේවා නිදාගෙන ඉන්නේ වේවා ඇවිදින්නේ වේවා යම්තා අධික නින්දේ නොවන තාක්කල් සති අදිෂ්ඨාන කරනවා නම් ඉරියව්වේ බ්‍රහ්ම ජීවිතයක් ලැබෙනවා කිසිම කෙලෙසයක් නැහැ. එහෙව් කෙනා නැවතත් ගබකට නහි ගබ්බදීයම් පුනරේති ඉති ආයේ මව් ගබකට යන්නේ නැහැ මොකද දන්නව කොහි ගියත් මේකක් ආවම තමයි ඒ නිසා මේ ඉරියව්වේ සතිය පවත්වන එකනට තියෙනවා මේ හතර ඉරියව්වෙන් තොර මුකුත් නැහැ කොතන හිටියත් මේක තමයි ඊගාවත් මේ තොච්චරයි මේක සමාදන් වෙලා නැති නිසායි අපි මේ නිවනක් කියලා මහා ලොකු සියදෝරිස් නිවනක් බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් මේ හම්බ වෙච්ච කය තියෙද්දි පශ්චාත්තාප වෙන්නේ ඒ දෙකම නැතුව ලදලද චිත්තක්ෂණේ තමන්ට මේ කයට සමාදන් වෙ නැත්නම් කයේ තියෙන ප්‍රසිද්ධ ප්‍රකට හේතුඵල ධර්මයක් වෙන මේ ආනපානෝ පිම්බි මැකිලිම හෝ වම දකුණ නැත්නම් ඉදරඳා කටයුතු කරනකොට මුලිච්ච වෙන දේ සමාදන් වෙන්න දන්න කෙනාට මේ නිවන එච්චර දුර ඈත නෙවෙයි. නමුත් මේ මේ වගේ පිරිසකට උත්සාහ කරන පිරිසකට මිස කාම ලෝකේවත් ආධිනව දන්නේ නැති පිරිසකට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අදිස්ථාන කරගන්න අපි ළඟට ඒකට අවශ්‍ය කරන සියලුම අඩුම කැඩුම තියෙනවා. සියලුම පරිශනාගාරයේදී අපිට අවශ්‍ය කරලා තියෙන මේ දෘෂ්ටි කෝණය. ආනේ දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් ඒ යෝනිසමස්කාරයේ කියන සම්මාදිට්‍ය මේ අපි කරගෙන යන වැඩපිළිවෙලේදී මේ අහන බණෙන් අපි ළඟ තියෙන දැනුමෙන් අපේ අත්දැකීමෙන් කොයි වෙලාවක හෝ මේ විශේෂ භාගීය සමාධිය නිබ්බේද භාගීය සමාධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වාගේ මේක පහළ වීම පිණිස මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. සිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා